ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ අපි අටවෙනි ධර්ම දේශනාව නවවෙනි ධර්ම දේශනාව පවත්වන්නයි බලාපොරොත්තු නැත්නම් නවවෙනි දවසේ ධර්ම දේශනාව වාර්තායි අපි එළඹලා තියෙන්නේ. ඉතින් ධර්ම දේශනාව පටන් ගන්න කලින් සියලු දෙනාම ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වන විදිහට මම හිතන්නේ. සාදු සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං කෝපං වික්ඛවේ දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාං අරිය සත්‍යන්ති මේ අරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි Thank you. කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සටහන් කරන්න හදන්නේ මේ දේශනා මාලාවේ අවසාන දේශනාව එහෙම නැත්නම් මේ ධම්මචක්කපවත්තන සූත්‍රය පිළිබඳව අපි කරගෙන ආපු මේ විග්‍රහයේ හිමාවයි ඉතින් අපි මේ තාක්කල් ලැබිච්ච ඉදානුව චතුරාර්ය සත්‍යයේ විපරිවර්තයේ සාධවාදසාකාරය එක එක සත්‍යයක සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කියන තුනක් කියනවා සත්‍ය හතරේ යත්තා වූ ද්වාදස දොළොස් ආකාරයක් ප්‍රධාන ඒ වශයෙන් තමයි සංගපි දේශනා මාලාට එකතු කරගත්තේ ඉතින් ඒකේ අවසානයේ දක්වන ඉදං කුපපන බික්කවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාරිය සත්‍යං කියන කයත් පහුගිය දවස්වල සාකච්ඡා කරමින් ආවේ ඉතින් මෙතනදී මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය එන්නත් මේකට කියනවා මාර්ග සත්‍ය කියලා. මේ මාර්ග සත්‍යය සර්වචනාංශේ නැවතත් දක්වන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවයි එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි පසුගිය ආසන්න දේශනාවල මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති කියන කොටස සාකච්ඡා කරා අපි අද බලාපොරොත්තු වෙමු ඒකේ අවසානයේ දක්වන සම්මා සමාධිය පිළිබඳව දේශනාවේ මුල් කාලය වෙලාව අරගන්න. ඉතින් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ඈතට ගිහිල්ලා නැත්නම් ඒක හරහා අනිකුත් සූත්‍රාගත දේශනාවල සරුවචන් වහන්සේ විසින් සම්මා සමාධිය වරණගෙනකොට මේක දක්වන්නේ ඉදවික්ක වේබික්කු විවේකජං පීති සුඛං විවිච්ඡේව කාමේ විවිච්ඡේ අකුසල ධම්මේ සවිතක්කං සවිතාරං විවේකජං පීති සුඛං පඨමඥාන උපසම්පජ්ජ විහෙරති කියලයි මේ සම්මා සමාධිය පිළිබඳව විග්‍රහය පටන් ගන්න. මේක මම අර කලිමුත් මතක් කරා වගේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන එකක් නෙවෙයි. නමුත් මේ සම්මා සමාධිය පිළිබඳව විවරණයක් හොයනකොට ඕක තමයි ලැබෙන්නේ. ඉතින් ඒකෙදී මේ සම්මා සමාධිය විස්තර කරන්නේ විවිච්ඡේව කාමී. කාමයන්ගේ ද්වේද්ව විවිච්ඡේව අකුසලේයි ධම්මේයි. අනිකුත් නානාවිදෝ අකුසල ධර්මයන්ගේ වෙන වෙන් වෙලා සවිතක්කං සවිචාරං. හිත විතක්ක විචාර සහිත. එහෙම නැත්නම් මේ විතක්කය සම්මා විතක්කය නැත්නම් සම්මා සංකප්පයක් වෙනවා. ඒ වගේම මේ සම්මා සංකප්පය යොමු කරන අරමුණ හොඳට විමසුම් බලන විමසා බලන විචාර බුද්ධියක් අවදි වෙලා තියෙනවා. ඒ විතක්ක විචාර කියන ඒයිසික දෙක හරි හැටියට දුනුවායේ හරියටම එල්ලේ බලලා විදිනකොට හරියටම එල්ලේට වදිනවා නම් ඒ දුනුවායට එන්නා වූ සතුට වගේ යෝගාවචරයේ හිත මූල කර්මස්ථානයටම විදිනකොට විහිදුවනකොට ප්‍රීති සුඛයක් පහළ වෙනවා. විවේකජම් ප්‍රීති සුඛං ඒ පහවල් පහළ වෙන්නා වූ ප්‍රීතිය සාමාන්‍ය කාම ලෝකයේදී පහළ වෙන්නා වගේ ආමිෂ ප්‍රීතියක් නෙවෙයි විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් එහෙම නැත්නම් නිර්ආමිෂ ප්‍රීතියක් පහළ වෙනවා. ඒ වගේම සුඛයක් පහළ වෙනවා. ඒ සුඛේ නිසා ආනාපානයේ රසය නිසින්ින්දේ බුද්ධ විදිත යෝගාවචරයට ලැබෙනවා. මෙන්න මේ ලකුණු ටික තමයි සමත ධානයක නැත්නම් ප්‍රථම ධානය විස්තර කිරීම සඳහා ශ්‍රී උපදේශනාවේ සටහන් වෙයි. ඉතින් මේ ධානයක ලැබෙන මේ නීවරණයන්ගෙන් තොර වෙලා ඒ වෙනුවට ඒ ධානාංග හිත ආඩ්‍ය කරගත්තට පස්සේ ආරූඪ කරගත්තට පස්සේ ඒ ලැබෙන විවේකජං පීති සුඛං කියන එක මනුස්ස ලෝකයේ මිනිස්සෙකුට පමණක්ම විදිය හැකි විශේෂිත වූ සැපය. ඒ ඒතර වූ පීති සුඛ වලට තමයි අපි කියන්නේ ආමිෂ ප්‍රීති සුඛ කියලා. වයිකින් සාමාන්‍යයෙන් රූප බැලීමෙන්, ශබ්ද ඇහිීමෙන්, ගඳ බැලීමෙන්, රස බැලීමෙන්, පහස ලැබීමෙන් සහ හිතලුවන් අනුව කල්පනා කිරීමෙන් ලබන විවේකජ සුඛ. ඒව ලැබෙන්නේ සාමාන්‍ය සැනකෙලි වල. සැනකෙලි වල ගොඩාක් රූප තියෙනවා, ගොඩක් ශබ්ද තියෙනවා, විවිධ ගන්ධ රස පහස ගොඩක් තියෙනවා. නමුත් මේ මේ කියනා වූ සවිතක්ක සවිතාර සහිත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය ගන්න සැනකෙලියෙන් අයින් වෙන්නේ. ඒකට සර්වඥාන්සේ සඳහන් කරන්නේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ. අරඤ්‍යගත වෙන්න ඕනේ මොකද ඒකේ සැනකෙලි නැත. ශූන්‍යාකාර කියලා කියන්නේ සැනකලි කරන අයගම ශූන්‍යයි නැත්තම් ඔක්ක මූලගත. ඉතින් මේකට සර්වඥාන්ති යොදන වචනය තමයි විචන වාක සහිත කියලා කියන්නේ. ජනයා ආස්වාද ප්‍රස්වාද නොකරනද පිරිසුදු වාතයේ සහිත අරන්නේ කියනවා. ජනයා ප්‍රස්වාස කරන දේවල් ආස්වාස කරන්න වෙනවනම් ඒක ඒ අපිරිසුදු වාතයක්. ඒකට ජන වාතය කියලා කියනවා. විජන වාතය සහිත මේ වර අරන් විපේනාසන ඇතුළු කරනකොට අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ තොර වෙච්ච විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් එනවා. අන්නේ ප්‍රීතිය නිර්ආමිසයි. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ශිෂ්ටාචාරය හඳුන්වන්නේ ආගමික වූ තාධ්‍යාත්මික වූ දෙයක් විදිහට. ඉතින් මේ ආගමික ආධ්‍යාත්මික වූ මේ විවේකද ප්‍රීති සුඛය දකින මනුෂ්‍යයාට විතර ඇස් දෙකක් තියෙනවා කියලා කියනවා. මේ මනුෂ්‍යයාට ඒ ආමිෂ ප්‍රීතිය වගේම නිර්ආමිෂ ප්‍රීතිය පේනවා. පේනකොට ඒක මේ පුත්‍රයාට තේරෙන මේ ආමස පීච සඳහා කොච්චර දවසින් ජීවිතයෙන් මාසයෙන් අවුරුද්දෙන් කල්ගත කරනවා. ඒක නඩත්තු අමාරු නිසා තමයි අපිට ඒක සඳහා ගොඩක් කල්ගත කරන්නේ. එතකොට මේ නිර්ආමිස ප්‍රීතිය සඳහා මේ වගේ කිසිම බාහිර දෙයක සම්බන්ධතාවයක් නෙවෙයි කියන්නේ බාහිර දේවල් වලින් වෙන්වීමක්. විවිච්ඡේව කාමී කාම වස්තුන්ගේ ඉවෙන්නීමක්. විවිච්ඡේයි අකුසලේ ධම්මේ කෙලසන්නා වූ ධර්ම වලින් වෙන්නේ. ඉතින් මේ දෙකම දරන්න පුළුවන් ගැතිය තියෙන එකම හිත මිනිසෙක. තිරසෙනකොට කවදාකවත් ඒ විදිහේ විවේකජ පීති සුඛයක් අත්දකින්න බෑ. ඒක නහර දකින්න පුළුවන් වෙන්නේ මේ කාම සුඛේ තමයි. ඉතින් මේක නිසා දෝ පසුකාලීන සංග්‍රහ කරන ශ්ලෝකයක සඳහන් කරලා තියෙනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශූ සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශූ සමාන ඒකේ කියනවා මේ ආහාර සෙවීම නැත්නම් ආහාරයෙන් අපි යම් කිසි සුඛයක් ලබනවා. ඒක තීසනාර්ථා මනුෂ්‍යයට පොදු ආහාර. නිත්‍රාවෙනුත් වෙහස වෙච්චාම පැත්ත කරලා බුදියගෙන ආ මනුෂ්‍යයත් චිලිසනක් සුඛයක් ලබනවා. බය ඇති තැනක නිබය ඇති වෙනකොට ආරක්ෂා හමුදාවක් යටතේ කවුරු හරි බලාගෙන ඉන්නකොට අපිට යම් කිසි විවේකයක් හම්බ වෙනවා. බයෙන් ජීවත් වෙන කෙනාට අබය ලැබෙනකොට ඒකත් තිරසනාට සාමාන්‍යයට සමාන. අනිත් එක මෛතුන සේවනයේදී තිරසනායි මනුෂ්‍යය දෙන්නම සමානව භුක්ති විඳිනවා. ඒක ආහාර නිද්‍රා ආහාර සුඛය නිද්‍රා සුඛය බයෙන් ප්‍රේමිකාම ලැබෙන සුඛය සහ මෛත්‍රුණ සුඛය නරාණ මේකම් පශු සමාන. නරයාට පශු කියන සතර සමානයි. නරාණ මේකම් පශු සමාන. ධර්මේන තේෂා අධිකෝ විශේෂා. මනුෂ්‍යයර කියනවා ධර්මමය සුඛයක්. මේ අතරින් වෙන් වෙච්ච නිර්ආමිෂ සුඛයක්. ඒක ලබන්නේදී මේ විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසල ධම්මේ කියන එක පුහුණු කරන්නේ. පුහුණු කරක් ඔක්කොටම ලැබෙන්නේ නැහැ. කලාතුරකින් ලැබෙනවා. ලැබුණට ලැබුණට පස්සේ තමයි තේරෙන්නේ අර තිරිසනුන් හා සමාන ඒ සුඛයත් එක බලනකොට මේක අහසට පොළොව වෙනසක් ඇති වෙනවා. එහෙම නැත්නම් මෙලවදීම ලබන්න පුළුවන් දිව්‍යමය බ්‍රහ්මමය සුඛයක්. බ්‍රහ්ම විහාර කියලා කියවට සමානලක් තියෙනවා. ඒක තමයි මනුස්සාත්මය ලැබීමේදී අපිට හම්බෙන විශේෂය ධර්මයෙන් තේෂා මතිකෝ විශේෂා. මේ මනුස්සයාට අධිකෝ විශේෂ ගුණයක් තියෙනවා ධර්මයෙන් ලබන්න පුළුවන් මේ සුඛය. ධර්මේන හීන පශු සමාන. යම් කෙනෙක් අන්න ඒ ධර්මයෙන් හීනයි නැත්නම් උන්ද හරකෙක් වගේ තමයි. කිසිදෙනෙක් කා සමානයි. ඒක නිසා අපි මේ සාමාන්‍ය ලෝකේ දිහා බලනකොට ලෝකෙ මේක දන්නේත් නැහැ. ඒ සඳහා උත්සාහ කරන්නේත් නැහැ. උත්සාහ කරලා යම් කෙනෙක් කිව්වත් ඒක හිතන්නේ මහා গুপ্ত දේවල් මෙවුවා මේ මේ විද්‍යානුකූල නැහැ. ඔප්පු කරලා පෙන්වන්න බෑ. නැවත නැවත කරලා බලුවොත් හැම කෙනාටම හරියන්නේ නැහැ. ඒක නිසා මෙවුවා මිනිස්සු රවට්ටන්න මේ ආගමට ගින්න ගන්න, පන්සල් වලට ගින්න ගන්න කරන කතා නමුත් ඒක බින්දින්න පුළුවන් දෙයක්. ඒක විතරක් නෙවෙයි මේ කියන විදිහේ ප්‍රථම ධ්‍යාන ආදී සමත ක්‍රමයේ වගේම විපස්සනා වේදී බව විඳින්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ දේ මේ කියන විවේකජෝ ප්‍රීති සුඛය නැත්නම් විවිච්චේව කාමයේ විවිච්චේ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං කියන එක කොච්චර මිනිස්යාගේ අපි කියන මනුෂ්‍ය පැත්තක දාලා බෞද්ධයාගේ ඉතින් ඇත්තනට කියනවනම් මේක කරන්න බෑ කියන ප්‍රධාන මතියක අපි ඉඳලා තියෙනවා අඩු ගානේ අවුරුදු 500ක් 1000ක් අතර කාලයක්. ලංකාවේ බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගයේදී අනුරාධපුර යුගයේදී වී පැදුරක් වේලා ගන්න බැරි තරම් ආසේ රහතන් වහන්සේලා වැටියා කියන කතාව සෙල්ලමට හරි කමන්නේ අතිශෝක්තියට හරි කමන්නේ අපේ පොත්වල දීලා තියෙනවා බෞද්ධකල් පිළිගන්න මොකද ඒක මහාවංශය වගේ පොත්වල තියෙනවා ඒ වගේම හැම ගමකම වගේ ඒ ගමට පිවිසෙන තැන අම්බලමක් තිබිලා තියෙනවා ඒකට ආසන ශාලාව තියෙනවා ඉතින් හාමුදුරුවෝ පිටපත් යන්න ගියාම එතන ඉඳලා තමයි උදේ පාන්දර කැඳ බින්න පාත් කරනවා. ඊට පස්සේ කැඳ ටිකක් ප්‍රතිචාම උහුණුවේ ගෙනල්ලා ආසන ශාලාව ඉඳලා වළඳලා දවල් දාන වෙලා වෙනකන් එතන භාවනා කරනවා. උදේ වගේ සාමාන්‍ය ආසන ශාලාව විශ්වසනයක නෑ. ගන්න හිතියත් ගන්න උදේ යනවා යන්නේ. එහෙම භාවනා කරලා දවල් වෙනකොට මිනිස්සුගේ දවල් වල බට ඉගෙන වෙලාවට බින්න පාත් කරන්න ඇවිල්ලා සමහර වෙලට ආසන ශාලාවේදී වළඳලා ඒ ළඟ තියෙන දොලකින් තාත්තට බෝධගෙන කරේ දාගෙන ආය ආම්බුර යන්නේ කුටියට භාවනා සඳහා. ඉතින් මේ ආසන ශාලා සෑම ගමකම තිබිලා තියෙනවා. එකම ආසන ශාලාවක් පැතිරුණාලු මොන අංගාලපුරේ නැත්නම් ශ්‍රී ලංකාවේම මෙන්න මේ ආසන ශාලාව කියලා හාමුදුරු කෙනෙක් සෝවන් වෙලා නැහැ කිව්වා. හැම ආසන ශාලාවකම කවුරු හරි හාමුදුරු කෙනෙක් ඒක තමයි භාවනාව සඳහා භාවනා කියන්නේ භාවනා සාක්ෂාත් කරගන්න සඳහා උදව් කරන්නේ. එහෙම තිබුණු සාසනය ඒ වගේම තවත් කරක් තියෙනවා නිදර්ශනයක් වශයෙන් ඒ කාලේ සිවුරක් දාගත්ත කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා කියන්න බැරිලු මෙන්න මුන්නාංශයේ මාර්ගඵලලාභී නැහැ කියලා. ඒ තරමට හැම කෙනා අතර අපේ ශ්‍රී ලංකාව කොච්චර පැත්තකට ගියාද කියනවා අද අපි අන්තිම රහතන් වහන්සේට 500ක් ලැබුණා. අන්තිම රහතන් වහන්සේ මේක පස්සේ ඔක්කොම ඉවරයි කියලා. ඊට පස්සේ මේ සවිතක්කම් පවිතාරම් විවේකජම් පීතිසුඛම් ප්‍රථමච්ඡහනා කියන එක ලබන්න බෑ. මේක ලබන්න බැරි නම් ඊට පස්සේ විපස්සනා කරන්න බෑ. ඒක නිසා අපිට දැන් කරන්න පුළුවන් ඉන්නේ මත්තේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ සාසනයට අවශ්‍ය කරන පාරමිතා පුරණක විතරයි කියලා මෛත්‍රී බුදුහාමුදුරන්ගේ සාසනේ මොන්ටිසෝරි පන්තිය තමයි මේක. මේක බෝම් කරන්නේ ඊගාවතන බුද්ධ ශාසනය යන්න කියලා අපි කොච්චර කාලයක් හිටියද කියලා කියනවනම් බැලුව බැලමට අවුරුදු 500ක් ගියා. ඒ 510 ඇතුළත හේතු සහිතයි විදේශ ආක්‍රමණ තුනක් අපිට හිත වෙලා තියෙනවා. මේ මිනිස්සු මිෂනාරි වැඩ කරලා බුද්ධ ආගමෙන් අයින් කරනවා අයින් කරලා මිෂනාරි කියන වගේ තමයි මිෂනාරි වැඩ කරන්නේ. මේක බුද්ධ ආගම නැති කරලා මිසක් අතාරින්නේ නැහැ කියන මතක කරලා. ඉතින් අපි ඒක පිළිගීම කැපී පෙනෙන්නේ බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා අවුරුදු 20ක තුලක සමාජ විද්‍යාත්මක ගවේෂණයක් කෙරුවොත් ලංකාවේ පිළිල කියනවා ප්‍රධාන මත වර්ගයක්. ඒ මත අනුව සමත ධ්‍යානයක් සමත සමාධියක් නැතුව විපස්සනා කරන්න බෑ. සමත ධ්‍යානයක් අද කාලේ කරන්න බෑ. ඒක නිසා භාවනාවක් කරලා බලන්න. දෙක කරනවා නම් අරන් ඉගත වෙලා පැවිදි වෙන්න ඕනේ ගිහියන්ට මේක කරන්න. තුන මුළු ත්‍රිපිටකයම දැනගෙන ඉන්න ඕනේ භාවනා කරන්න. ඒකල සම්පූර්ණ සීලවන්ත වෙන්න ඕනේ නැත්නම් භාවනා කරන්න එපා. හතර කරනවා නම් භාවනාවක් ඒක විපස්සනා වෙන්න බෑ. මොකද ත්‍රිලක්ෂණ මේ කාලේ අඳුර ගන්න බෑ. ඒ සාමාන්‍ය චතුරාර්ය භාවනා කරලා කරන්නේ. පහ භාවනා කළ බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකෙකින් ලැබෙන විදේකයන් පිචිසුකමත් එහෙම නැත්නම් දික්ක ධම්ම එහෙම නැත්නම් ඇත්ත ඇති ඇති දැකීමක් නෙවෙයි මතු බුද්ධ සාධන සඳහා පාරමිතා පිළිමයි කියන මේ පහ ඒ බුදුයන්ති ඉස්සරලා අපි දැන් බුදුයන්ති භාෂා පොත 50 කතා මේ 50 ඇතුළත ගවේෂණයක් කරපු මේ බුදු මහත්ය පොතක් කියලා තියෙනවා බුද්ධාගමේ වෙනස මේ බුද්ධ ඥානට පස්සේ ඒකට පස්සේ මේ කර්ම පහ අනුව එයා විස්තර කරනවා අද ලංකාවේ පැහැදිලි මේකේ වෙනසක් තියෙනවා. ඒක මොකද? ත්‍රිපිටකේ නොදැනගත්තත් බණ භාවනා කරන නිහි පිටක් තියෙනවා. පැවිදි විය යුතුම නැහැ. දිය වුණත් කරන්න පුළුවන් කියලා මතයක් දැන් ජනමාධ්‍යවල ජනවිඥානෙට ගිහිල්ලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා ආරම්භක භාවනා කරන්නේ නැහැ. භාවනා කරන්නේ ජීවිතය. ඒ තරමට මේක පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඊගාවට සමත ධානයක් නැති වුණාට විපස්සනා නමක් පටන් ගන්න පුළුවන් කියන මතය දැන් බොහෝ දෙනා අතර මතන භාවනා කරන බොහෝ දෙනා අතර තියෙනවා. ධර්මාදී නෙවෙයි. නැත්නම් ධන විඥානය නෙවෙයි. ඒ වගේම මේ ජීවිතේම අනිත්‍ය දුක්ඛ අනාත්ම. නැත්නම් ඇති හැටි දැකීම රාහත් වෙන වෙන අඩුවර සෝවන් වෙන්න පුළුවන්. නැත්නම් සෝවන් වෙන්න බැන්න අඩු ගන්න තමයි මේ ජීවිතයේ ඇති වෙන අෂ්ටලෝක ධර්මයාගේ බලපෑමට විෂමතාවේ සම කරගන්න උදව් කරනවා කියලා. ඒ වගේම මේක මේ මතුකාරණ මහ බුද්ධ ධාතනයකට පාරමිතා පිළිලක් නෙවෙයි දැනටමත් පාරමිතා පිළිලක් ඉන්නවා මේකට කරන්න පුළුවන්. අන්න ඒ අතින් බලනකොට මේ සමත තමයි කියනවා මම කරගන්නවා සමාධිය කියන එකේ සම්මා සමාධිය කියන එකේ අර්ථකථනය මේ පහට ඉතාම සම්බන්ධයෙන් බලපානවා. යම් කෙනෙක් කියනවා නම් සම්මා සමාධිය සඳහා මේ සවිතක්කන් සවිතාරම් විවේකජම් දීති සුඛං ආදී වශයෙන් සර්වඥාන්සේ අදහස් කරන විදිහට ප්‍රථම ධානයම අනිවාර්යම වේටි කියලා ඕක අපි අර පරණ මතවලට එක්කෙන්නේ. මේක මේ අද ඉලියේ අත්මතයක් නෙවෙයි. ඒ බුදුගසාචාර්යන් වහන්සේ මේ සම්ම සමාධිය සර්වඥාන්සේ වර්ණනගෙන එක පිළිබඳව අටුවාව සපේන්නේ සර්වඥාන්සේ සඳහන් කරන ප්‍රථම ධානයේ සිට අස්ස සමාපatti දක්වම ඕන තැන සිල් පුළුවන් දෙක් කරන හරවන්නේ. ඒ විපස්සනා හරවන්න පුළුවන් සම්දිස්ථාන විස්තර කරනකොට අටුවාචාර්ය වහන්සේ මේක පිළිබඳ අර්ථකථනයක් දෙමින් කියනවා අට සමාප සවිත සෞපචාර අට සමාපatti කියලා තමයි ඒ පරාසය පෙන්වන්නේ. උපචාර සමාධියේ පටන් අටවෙනි සමාපත්තිය සඳහා නැත්නම් අටවෙනි අපි කියනවා නම් හතරවෙනි අරූප ධානය නැත්නම් අටවෙනි ධානය දක්වා ඕනම තැනකින් පසනාට යන්න කියලා. ඒක නිසා මේකම නාමතයක් නෙවෙයි අටුවා පිළිගත්ත මතයක්. නමුත් මොකද්ද බලවේගයක් තියෙනවා. එහෙම උපචාර සමාජ මට්ටමට ආවට මේක මදි. ප්‍රථම ධානයක් මදි. පුළුවන් නම් ඔක්කොම ලබන්න ඕනේ. එහෙම ලැබුවට පස්සේ තමයි විපස්සනා කරා යුත්තේ කියලා ඒක ඇත්තටම සම්ප්‍රදාන කූල එවත්තම් ආරක්ෂාකාරී උත්තරයක් තමයි. නමුත් දැන් අද තියෙන මේ සංකීර්ණ සමාජයේදී ඒක බොහෝ දෙනා මන්දුකායික. මොකද ඒ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන වඩලා යම් පමණකට එන්න පුළුවන් වුණා. ජීවිතේට ඒක නඩත්තු කරන්න පුළුවන් කියලා ප්‍රශ්නේ තියෙනවා. මොකද මේ ජීවිතේට ඒක නඩත්තු කරන්න බැරි ඒ ධ්‍යාන භාවනාව නැත්නම් සමත සමාධියේදී ඒ සප්පාය කරුණු හත අටක් තියෙනවා. ඒ සප්පාය කරුණු ලැබුණොත් ලැබෙන සමාධිය බොහොම ඉක්මනට පිළිගන්නවා. ඒ නිසා ලබන්න පුළුවන් වුණත් ඒක අරස කරනවා. ඉතින් ඒකකොට ඒක නැතුව විපස්සනා කරන්න බෑ කියලා කිව්වොත් බොහෝ දෙනා අන්දුකාරයි. නමුත් මෙන්න මේ වගේ නොකරන දෙක තමයි. නොකරන පැත්තට යද්දි තමයි ඔය බුරුමේ විපස්සනා භාවනා කරේ මතුනේ මේ මතුවීමේදී ඒක හෙලිදරව් කරන්න ගුරුම අපිට ස්ථිර සම්ප්‍රදාන කුල රටක් පුදුමාකාර වික්ලීය පුදුමාකාර රැඩිකල්වාදී අදහස්කින් යුක්තව තමයි මේ මහසිසයරෝ අවුරුදු ගාණක් මෙවැනි මතධාරී කට්ටියට භාවනා නොකර ගොඩ ඉඳලා පීනන්න උත්සාහ කළා ටියුෂන් දෙන කට්ටියට කරුවක් කරන්න පුළුවන් කෙනෙක් ඔප්පු කරා. ඒක බොහෝමත් විප්ලවීයක් විප්ලවීයක් බුදුසෙන් දැන්ුණත් ගියාම පේනවා බුදුම වගේ රටක් කොහොමද ඒක නැගිටින්නේ කියලා. ඊගාවට ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ බුදුමේ ඇතිවෙච්ච ඒ විප්ලවීය වෙනස ඉස්ලාම් රාජකීය මට්ටමේ රාජ්‍ය මට්ටමේ පිළිගත් ලංකාව. ඒක සඳහා ඇතිවෙච්ච පළවෙනිම ලක්ෂණය තමයි මේ කඳුකට බහනා මධ්‍යස්ථානේ පටන් ගන්න. එදා ඉඳලා අද වෙනකම් මේ ක්‍රමේ වැරදි කියලා පුදුමාකාර බලහොඳ බැඳගෙන කඳවුරු බැඳගෙන පාරදුවා. ඒ සඳහාම ලියවිච්ච පොත් තියෙනවා. මේ පටන් ගන්න කාලේ මේක අධාර්මික ක්‍රමයක්, අක්කප ක්‍රමයක්, බුද්ධාගමේ පරිහානියක්, මාර බල වේගයක් මේක කිරීමේ සාසනෙ පිළිහෙනවා ආදී වශයෙන් පුදුම විදිහට ඒ ලිපි පළ වෙලා තින්නේ ජාත්‍යන්තර බෞද්ධ සම්බරාව. පස්සේ මහදී සාදු මේ සියලුම මුද්‍රණය කරා මුද්‍රණය කළා පෙන්නවා මේ නොකරන වෙදකමට පොහොසුකේ කල 7යි 8යි බිඳුවට වැඩේ කෙරෙනවා නම් මේ ඉලක්කම් ලයිෆ් කියන කට්ටිය කිවිස්සවයි අපි යන් කියනවා. ඉතින් මේ නිසා අපිට සිද්ධ වෙනවා මේ සර්වචන් වහන්සේ විසින් සම්මා සමාධිය විස්තර කිරීම ගත්ත මේ පදය විවිච්ඡේව කාමයේ විවිච්ඡේ අකුසලේ ධම්මේ සවිතක්කම් පරිචාරං විවේකජම් පීති සුඛම් පඨමච්ඡානං උපද උපසම්පජ්ජ කියන එක අටුවාචාර්ය මොනවද කියලා පිළිගන්න මේක උපචාර මට්ටමට ගියත් ඇති. උපචාර මට්ටම කියලා කියන්නේ ගෙමි තුලට ගියත් ඇති කියන එක. ගේ ඇතුළටම යන්න ඕනේ නැහැ ගෙමි තුලට ගියත් ඇති කියන එක. උපචාර කියන්නේ අදහස් කරන ගෙමි තුල කියන මිදුල කියන අදහස්. වටේ තියෙන දේ. ඉතින් මේක තමයි මේ සුක්ඛ විපස්සනා නැත්නම් සුද්ධ විපස්සනා කියන එක සාධාරණීකරණය කිරීමේදී ගත්ත තුරුකුව උපචාර සමාධියක් ඇති කියලා. ඉතින් අපි දැන් බලන්න ඕනේ හරි ඒක අපි මූල ධර්ම වශයෙන් පිළිගන්න. ප්‍රථම ධානය නැත්තම් අඩුවානේ ප්‍රථම ධානය උපචාර මට්ටමක්වත් තියෙන්න ඕනේ. ඒ විපස්සනාවට අදාළ සමාධිය නැත්තම් සමාධිය අඳුම ලංසෝ ගන්න ඒක පිළිගත්තට පස්සේ අපි කොහොමද මේ ආනාපාන සතිය භාවනා කරනකොට පීඩී නැතිව භාවනාවක් කරනකොට ඒ මේ කියන ලක්ෂණ දකින්න දැන් විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ ධම්මේහි හිත කාමයන්ගෙන් වෙන් කරගෙන අකුසල ධර්මයන්ගෙන් වෙන් කර ගැනීම සඳහා ඒ වගේ ධනකොත් අපි මේ භාවනා යෝගාවචරයන් මේ භාවනා මධ්‍යස්ථානට ගෙනල්ලා මේ කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පිටසේ දෙකොත් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පිළිකරින් අයින් කරලා අයින් කරලා සීලයක පිළිතලා ඒ ඇත්තෝ නිකන් හරියට తాවකාලික පැවිදිමා වගේ ඒ කාම ලෝකය එනතන් මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඒ පිළිසු වාතාවරණයක් සීමිත කාලයකට ඇති කරනවා. ඒක යෝගාන්තයට ගිහියට වාසික පාස්කාලංග හිත අලුත් කරගන්න විශාල හේතුවක් වෙනවා. මොකද මේ කුණු සංසාරේ කවදාකවත් වොන් ගැලවිලා අපිට දවස් හතක් එක තැනකට වෙලා ඉන්නේ දවස් 10කට කරලා ඉන්න ලේසි නෑ. එහෙම කෙරුවට පස්සේ අර කාමයෙන් වෙන් වීම නැත්නම් අකුසල ධර්ම වලින් වීම අපි යම් විදිහකට සාවකාලික ළඟා කරගන්නවා. ඊට පස්සේ පරියන්කේ වාඩි වෙලා ඒ අරමුණට හිත නැංවීම නම් වූ විතක්කය. ආස්වාසයෙන් කොට ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයෙන් කොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. එතකොට ඒ ආස්වාස ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන හිත ආස්වාද ප්‍රස්වාසයේ නොතිබි. සත්‍යයට දුවනවා, වේදනාවට දුවනවා, හිතිවිලට දුවනවා. එව්වත් කියන්නේ හිතවිල්ලට හිත නැංගුවත් ඒකත් පිටක්කෙම තමයි. සබ්දයකට හිත ගියත් ඒකත් පිටක්කෙම තමයි. වේදනාවට හිත පිටක්කෙම තමයි. නමුත් මෙතන සම්මා පිටක්ක නැත්නම් සම්මා සංකප්ප කියලා කියන්නේ එවැනි බාහිර අරමුණු රාශියක් කියේදී අදාළ මූල කර්මස්ථානයේ පමණක් යනවා නම් ඒකට අපි කියනවා සම්මා විතක්කය. ඒකෙදි සද්ද වේදනා හිතිවිලට තෝරන මිච්ඡා විතක්ක කියලා කියනවා. මෙන්න මේ විදිහට යෝගාවචරය දැනගෙන ඒවත් මෙන්න කෙරුවට මොකද වැඩියෙන් මෙනේ කරන්න ඕනේ වැඩියෙන් අසුර කරන්න ඕනේ වැඩියෙන් පුරු කර ගන්න ඕනේ මූල කර්මස්ථාන කියලා මේ සම්මා සංකප්පේ නැත්නම් සතිපත්තේ යොදාගෙන යොදාගෙන ඉන්නකොට ඒක අටුවාචාර්ය වහන්සේ පෙන්වන්නේ මුකුණු කෙනෙක් ඉස්ලාම් භාවනාවට ගියාට පස්සේ මේ අරමුණට හිත නංවනවා කියන එක ජීවන ආශ්‍රය කුඩ අලුතෝල් විදියක් තිබවලු. අශ්‍රාග පිටක් කටු පිටක් වගේ. ඒකට ජීවන ආශ්‍රය කුඩ අලුතෝල් විදියක් තිබහම කොහොමද රඳන්නේ? ඒ නිසා ඕනම කෙනෙක් කියනවා මට මේ භාවනා කරන්න බැරි හිත එක තැනක ඉන්න නිසා අනේ ඒක කරගන්න පුළුවන් නම් භාවනා කරන්න පුළුවන්. ඉතින් භාවනා කරන්නත් ඉස්සලා හිත එකඟ වෙනවා නම් ඒ නැත්තම් ජීවනයේ ලකුණු කියනවා නම් නිවනක් ඕනේ නැහැ. නිවන ගන්න බැරි නේද තමයි කරන්න කියන්නේ. ඒ කරන කිසි කෙනෙකුට මේ ආශ්‍රය පිට සමතල වෙන්නේ නැහැ, අලු කුහුලිය පట్టල වෙන්නේ නැහැ. ඒ දෙකම ಜಾති දෙකක් තමයි. ඒ තරමටම අමාරුම විතක්කය සීකර කරගන්න. නම් වෙන ක්‍රමයක් නැහැ. හරියට දුන්නු අයෙක් එල්ලට විදිනකොට කවදාවත් පළවෙනි පළවෙනිම එල්ලට යන්නේ අහලකටවත් යන්නේ. උන් කරලා කරලා කරලා කරලා තමයි ඥානතම් වදී. ඉතින් වදින එක අපි කියන ඔන්න සම්මාදිකක්. ඒ වදින නැතුව පිළිගියොත් මිච්ඡා විතක්කය. ඕක කර කර කරන ගිහිල්ලා අරමුණකට ආස්වාද පාස ආස්වාද ප්‍රසවාස ප්‍රසවාස ප්‍රසවාස කියලා මිනිහි කරන්න පුළුවන් නම් අන්න හිතා ගන්න පුළුවන් ආශ්‍රයාගේ පිට උඩ අලුපෝ දෙකේ බැලන්ස් වෙනවා කියන්නේ. ඉතින් මහා ආශ්චර්ය ධර්ම. කෙනෙකුට පුළුවන් නම් එක දිගට ආස්වාද ප්‍රසවාසයක් පාසා ඒකත් එක සලකමාන කරන අපි කියන විකක්කේ සාමාන්‍ය ප්‍රමාණයට කොට ගන්නවා. ඊට පස්සේ ਵਿਚාරය සඳහා කියනවා මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හිත බොහෝ කොට ඇතුළු කරනවා. නැත්නම් මොනට මොන දාලා හිතන්නේ. එහෙම කියනවා නම් එහෙම නැත්නම් කියනවා නම් ශබ්ද වේදනාවට යනවට වැඩිය ඇසුරු කරනවා නම් ආශ්වාස ප්‍රශ්වාසයේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ වෙන්කොට දැනගන්නා වූ විමසුම් නොවන මෙහෙවයි. ඒ ਵਿਚාරයක තල්ලුවක් තමයි එදේ. ਵਿਚාරයක් තුලම කියනවා මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසය නෙවෙයි. මේ ප්‍රශ්වාසයෙන් ආශ්වාසය නෙවෙයි. ඉතින් මේක වා කිරුත් හරි අමාරු. මොකද ආනාපානන හිත තියාගන්න පුළුවන්. නමුත් මේ විමසුම මේ ඉර ධම්ම විචේ කියලා සඳහන් කරන ප්‍රමාණය. ධම්ම විචේ සම්බෝධයක් කියන්නේ තොතරින් තමයි. එතන විමසුම් නොවන කියලා ඒක කියන්නේ ඒකයි. එහෙම නැත්නම් ඡන්ද විදියේ චිත්ත මීමාංසා කියලා මීමාංසා ඉර්ධිපාදේ කියලා කියන්නේ ඒකත් කොහොමද? ඉතින් ඒකට තියෙන්නේ අර දෙකක් දීලා දෙක වෙන් කරලා අඳුරගන්න කියන්නේ. ඒ මේකට මම වරින් වර මේ වගේ නිදර්ශනයක් ඉදිරිපත් කරනවා. මම එකපාරක් අර తాවකාලික රැකියාවක් වශයෙන් දුම්කල සමාගමේ වැඩ කරා අපි. ඒ වැඩ කරනකොට ඒකේ ඉන්ටර්විව් එකක් තිබුණා මේ සිගරට් තෝරන එකට. ඉතින් ඒකට ඒ සංවිධානය කරපු මහත්තයා මම එක්ක ගිහින් නිසා යා කිව්වා ඒගොල්ලෝ මේ නිෂ්පාදනය කරලා ඉන්න සිගරට් විලඳකට දාන්න ඉස්සෙල්ලා හොඳ නැතුව අයින් කරන්නත් හොඳ ඒවා තෝරා ගැනීම සඳහා එක එක සිගරට් එකට කිල්ල කරනවා. ඉතින් ඒක තෝරන කට්ටිය තෝරන්නේ කොහොමද? ඒගොල්ලෝ සාමාන්‍ය කාර්මික විද්‍යාව පිළිබඳ හැඟීමක් ඇති දැනීමක් ඇති කට්ටිය දෙන්නේ කියලා මේ මුරිච්චන නම් හයක් જાති අරගෙන කලවම් කරනවා. කලවම් කළා රෝලකින් වැටෙන්න ගන්නවා ඉස්සරහට. ඉස්සරහින් තියෙන පෙට්ටිය හයක් එනේන මොවිච්ච කට්ටක්ටක් ගාලා ඒ අදාළ පෙට්ටියට දාගන්න පුළුවන් නම් ඒ දෝල විනාඩියක් අරගෙනකොට 100 කීය ඒ අදාළ පෙට්ටියට අදාළ මොවිච්ච දාගන්න පුළුවන්ද කියලා දන්නවනම් ලක්ෂණක් ගාලා ගන්න පුළුවන්. මේසයි මංගේ භූමිය බලන්න ඕනෙත් නෑ වාන්ති බලන්න ඕනෙත් නෑ සුදුකම් බලන්න ඕනෙත් නෑ හවට පස්සේ කැපෙන රෝලකින් මුරිච්ච වැටෙන්න කරලා එනේන මුරිච්ච එනේන පෙට්ටියට දාගන්නයි තියෙන්නේ ඉතින් ඒකවල 80ක් හරිද 20ක් කරලා කියලා ඩගලා යනවා. අන්න ඒ වගේ තමයි ආස්වාදේ එනකොට ප්‍රසවාදේ එනකොට තමන් කරා මේ ආස්වාදේ ප්‍රසවාදේ නෙවෙයි කියලා හඳුනගන්න පුළුවන්. හඳුනගන්න මේ මේ මල්ලට ඒක දාන්න. ප්‍රසවාදේ හොඳ ප්‍රසවාදේ මල්ලට දාන්න. සත්‍යයක් වෙනම ශබ්ද මල්ලට දාන්න. හිතේ ලක්ෂණ හිතේ මල්ලට දාන්න. වේදනාව හොඳ වේදනාව මල්ලට දාපුවාම අන්තිර මල් ටික දිහා බලනකොට ආස්වාදයේ තියෙනවා ප්‍රසවාස මල්ලට කියලා තියෙනවා. ප්‍රසවාසයේ තියෙනවා ආස්වාද මල්ලට කියලා තියෙනවා. අපි දැනගන්නේ විපස්සනාවක් නෑ. ඒ වෙලාවේ අපි විමසුම පාවා දීලා හිතක් ඒ ගැන ਵਿਚාරේ මේ දෙකම හරියයි කියලා හිතන්න. ඉනේ ආස්වාද ප්‍රස්වාසයෙන් වෙනවල අඳුනවා. ප්‍රස්වාස කාශ්වාස වෙනකල හඳුනුවොත් ඒ යෝගාවචරයට තේරෙන්නේ මේ මූලික ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනකොට හඳුනා ගන්න ඥානෙ ඉන්නකොටම ආස්වාසයෙන් ආස්වාසයෙන් වෙනකම් ඥානෙ පිළිවිලම පාන. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනකම් ඥානයක් පාන. ඒක සර්වඥාන්ත දේශනා කරන්නේ දීගං වාසගන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාසගන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මට දීර්ඝ ආස්වාසය යනවා කියලා දීර්ඝ ආස්වාසය හදේනවා. ඊ ගාමට එන ආස්වාසය අල්පෙදී දිගට කොටද කියලා තෝර පුංචි වෙනසක් තියෙනවා. ඒක බලන්න තරමට අර හිත තීක්ෂණ වෙනවා. අඩු ගානේ විනාඩි 5ක් එක දිගට හුස්ම දිහා බලනකොට ආශ්වාසය ආදී ප්‍රශ්වාසයත් එක්ක සංසන්දනයක් නෙමෙයි. මුල් ආස්වාසය ආස්වාසය ආවේ විනාඩි 5කට පස්සේ කුණීවීමත් කෙටිවීමත් මොකද වෙන්නේ කියලා අහුවෙනවා. ප්‍රස්වාසය වෙච්චුණා කියනවා. මෙන්න මේක වෙනකොට මේ කියන්නේ එනින ආස්වාද ප්‍රසාරි ප්‍රඥානම ඒක ආස්වාද ප්‍රසාර දෙක අතර වෙනස රසයක් හඳුනනවා ආස්වාද අතර පරිණාමයක් තියෙනවා. ප්‍රස්වාස අතර පරිණාමයක් තියෙනකොට අරමුණට මූණට මූණ දාලා හිටියා කියන පොන්න කියනවා. ඉතින් මේක හොඳට මේ වෙනකොට ඉබේම යෝගාවචරයට තේරෙනවා මේ හුස්ම රැල්ල කුණි වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ සහැල්ලු ගති ඉබේ කර දෙන ගති සමාරුන්ට පුංචි ආලෝක පහළ වෙනවා සමාරුන්ට ඇඟේ මස් පිටු නටනවා වාගේ එහෙම නැත්නම් ඇඟ පිටේ කුණු දුවනවා වතුරට පෙනෙනවා ඉදිබතු දුවනවා හිරි පිළිලා හිරි යනවා වගේ මොනවදෝ මොනවදෝ ලක්ෂණ දෙයක් පහළ වෙන පටන් ගන්නවා ඉතින් මේ හිතත් අරමුණත් එකලස් වෙගෙන එනකොට මේ කය මේ දක්වන අනුග්‍රහය ප්‍රීති පස්සනක් ප්‍රීතිය පිළිබඳව විස්තර කරනවා කියන්නේ කුද්ධිකා ප්‍රීති කණිකා ප්‍රීති භරණා උද්වේගා ප්‍රීති වගේ අතරින් මෙතනින් අකුණු විදුප ගන්නවගේ පුංචි පුංචි කම්පන සංකල එන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒවට කියන කුද්ධිකා ප්‍රීති කියලා ඒකට කණික ප්‍රීතිය කියලා නිකන් මගේමයි කියලා ඉන්නවා කියලා කියන්නේ. රොමුණ ලොමුද හැදගන්නවා වගේ දැන් තමයි මේක කරන්නේ. ඒකට එක එක මස්පිටු සැලෙන ගැටි පහළ වෙන පටන් ගන්නවා. ඉතින් මේක සමහර වෙලාවට යෝගාවචරයට මේ විවේක සම්පක්ඛන්දා විචාරම් විවේකයන් පිටි සුඛං කියන එක දන්නේ නැතුව මේ ඇඟ ගැන ආසාව වැඩි නම් ඇඟ ගැන බය වැඩි නම් ඉතින් තමයි ඇත්තට කරලා බලනවා මේ කුඹිට වුණාද වහිනවද නැත්නම් ඉදිකට වුණාද මොකද වෙන්නේ බලවත් වෙන මොනක්වත් නැහැ මේ වෙන්නේ අර සවිතක්කන් සවිචානම් පෙළ ගැහෙනකොට නැත්නම් සති සමාධි පෙළ ගැහෙනකොට මේ ඇඟ දක්වන ප්‍රතිකාරය ඒ ප්‍රතිකාරය මුල් මුල් වෙලෙදී පේන ඔය කනක පීති කුද්ධිකා පීති වගේ දේවල් සඳහන් කරන්නේ තරුණ පීති විදිහට ප්‍රමෝදයේ විදිහට දක්වන්නේ අන්නේ ප්‍රමෝදයේදී බාධා කරන්නේ නැතුව ඒක හිංස කරන්නේ නැතුව විකතු ආනාපානෙ තියෙන අසුර විගෝවර කරන එකේ සුකුම භාවය අති සුකුම තත්ත්වයට යන්න පටන් අරගත්තොත් ලොකු යෝගාවචරයේ කලසක් අවශ්‍යයි පෞෂත්වයක් අවශ්‍යයි හරි උපදේශයක් අවශ්‍යයි සූදානම් ශරීරයක් අවශ්‍යයි ආනෙම ගියොත් මේ බලවත් විදිහට එන්න පටන් මුළු ඇඟම වේග කරන ප්‍රීති ගාඩ පරණ ප්‍රීති කියන වගේ කිරහදියක් උතුරලා ගිහලා ඇඟ වැටෙලා කරනවා වගේ දුරට එන්න පටන් ගන්නවා ඉතින් මෙව්වට බය වෙන ඇත්තෝ නැතුවා නොවේ. ඒත් ඉතින් අර කායත තියෙන දැඩි ආශාව නිසා කවදාකවත් නේද කරන්න බැරි නිසා සබකෝර ගැතියි. නමුත් මේ ප්‍රීතිය පහළ වෙනකොට ඇති ලකුණු කියලා දැනගත්තොත් අපිට කරන්න තියෙන්නේ දැන් යෝගාවචර කරන්න තියෙන මේවා මේ විෂයෙහි ව්‍යාකෘත වෙන්නේ නැතුව අර සතුණී වෙන ආසල් ප්‍රසාරයෙන් තුනී වෙන යන්නේ කියනවා ආශ්‍රව ප්‍රසාදේ තාම සාන්ත වූ තාම ප්‍රණීත වූ අවස්ථාවක් ලබනවා. ඒක කිසිම නවීන පිටකේ තුන්වෙනි පාරසිකාව විස්තර කරනකොට සර්වඥාසේ පෙන්ලා දීලා කියනවා මේ හිතේ ප්‍රාන්ති බය අසහනතා මානසික අසහන වගේ දෙනවනම් ආනාපාන සතිය කරන්නයි කියලා ඒක කීලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ආනාපාන සතියේ රෝග සුව කරනවා අනිත් වගේ සිද්ධියකදී අවස්ථෙන් සඳහන් කරන ආනාපාන ගැන සඳහන් කරනකොට ආනාපානස ජමාදි වික්‍රේ සන්තෝෂේව පනීතෝච අසේකනකෝච සුඛෝච විහාරෝච උප්පන් උප්පන්නේ පාපකේ අක්ෂලේ ධම්මේ අන්තර ධාතේති ලෝක සම්මිතිය. මානෙක මේ ආනාපාන සත්‍ය හොඳට සිහිනුනාට පස්සේ සතුනාට පස්සේ ප්‍රණීත වෙනවා. සන්තෝෂේව පනීතෝච. අසේකනකෝච පිටින් මොනක්වත් දාන දෙයක් නැහැ. සත්‍වත් පන්දා ඉඳලා ලද්දා පටන් තිබුණු ආනාපානෙමයි යොමු කරන්නේ. කසින මණ්ඩල හදන්න ඕනෙත් නෑ, අසෝභාවනා කරන්න මිනි පිටකේ වලට යන්න ඕන කමකුත් නෑ. වෙන කිසිම බාහිර දෙයක් ඕනේ නෑ. ජීවන හම්බෙන ආනාපාන. පසීතන කෝත. එතකොට සුඛ වේදනයක් ලැබෙනවා. සම්මදෙන්නේ කිරි වලටත් ඇදී සුඛ වේදනයක් ලැබෙනවා. ආන්නේ සුඛ වේදනයේදී ආස්වාසේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. beautiful breathing pattern ආස්වාසයම ආස්වාදයක් වෙනවා. ඒක එනකොට මුළු කය හිත සනසගෙන ඒ යන හැටි දකින්නට තියෙනවා අපි මෙතෙක් කල් ඥානාපාණ්ඩ මෙම නොසලකා. නිරූප බලන්දයි, සද්ධාහන්දයි, ගන්ධ රස බලන්දයි, පහස විඳින්නයි මුළු ජීවිතේම කැප කරාට මේ උපත්යෙන්ම ලැබਿੱච්ච මේ ආනාපානයේ මේ සුඛම භාවය එනකොට පුදුමාකාර නිකාන්තයක් පුදුමාකාර කාන්තාවක් කාන්තාවක් නැති තියෙනවා. අන්න එතෙන්ද යනකොට මේ සමත පැත්තට යන කෙනාගෙන එයා අර්ථන සමාධියට අදාළ උපචාර සමාධිය සම්පූර්ණ කරනවා. නමුත් විපස්සනා භාවනා කරන එක නම් අපි දෙන්නේ හැකීම කරන්නේ නැහැ. ආනපාන නෙවෙයි. මේ පුද්ගලයාට පවා එනේන බින්දීමක් එනේන හැකීමක් මේ විදිහට විතක් විතර දෙකට අසු කරන්න යනකොට ඒ බින්දීම හැකීම තුලින් පවා ආනාපානතු වගේ මේ ලකුණු සම්පූර්ණ නැති කරගන්න පුළුවන්. ඒ ඇති කරගෙන යන වෙලාවේදී තේන සීති සුඛ වලට වැඩි ව්‍යාවෘත වීමක් කරන්න නැතුව අවධානය යොමු කරන්නක් කරන්න නැතුව ආනාපානෙම දිගටම සිහි කරගෙන යනවනම් ඒ හිතයි ආනාපානයේ අතර උතුම් ආලිංගනයක් ඇති වෙනවා ඒක විසුද්ධි මාර්ග අටුවාව ඒ තමයි පිටාර තුල කියන සඳහන් කර තියෙන්නේ කණික චිත්ත ඒකාග්‍රතාදී කණමත්තච්චික සමාධිය. ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවය කියලා අපි මේ කියන්න හදන්නේ ක්ෂණ මාත්‍ර වූ සමාධිය. අරමුණ එනවත් එක්කම අතරක් නොතබ පමාවක් නැතුව අප්‍රමාදීව අරමුණට විහිදෙන එනවා එක්කම විහිදෙන භවනා හිතේ මේ දෙක පමාවමුත් වත්සනා වෙලාවේ යකඩ කලා ගන්න නැතුව යකඩේ පනා කෙරුවොත් පැලිරියන්න වගේ අරමුණ එනකොට පනායි අප්‍රමාදීව විහිළුවන හිත එනකොට ඒ අරමුණයි හිතයි අතර කෙලස් මෝහ පටල බැඳෙන දෙයක් නැතුව දෙක සමාහිත වෙනකොට කණමත්තක් චිත්ත සමාධි කියලා කියනවා පටිපක්ෂේන අනබිරූතෝ ආරම්මණය නිරන්තරම් පවත්තමානෝ ප්‍රතිපක්ඛේන අනලිභූතෝ අප්පිතෝව්‍ය චිත්තං උච්චලං තපේති කියලා. ඉගෙන මේ ක්ෂණික සමාධිය, විපස්සනා සමාධියට දෙන මේ ධෛර්යයක්, ශක්තියක්. ඉන්න එන අරමුණට එන එන වේගෙට කිසිම අකරක් ඉදනස බා. හිත ක්‍රියාත්මක වුණොත් ආරම්භනේ නිරන්තරම් පවත්වනවා. නිරතුරුවම අරමුණේමයි සද්දයකට, වේදනාවට, හිතවිල්ලකට, කල්පනා කිරීමකට, දෙපර බෑනකට මොකක්ද? අරමුණේම හිත විහිදුවනකොට ප්‍රතිපක්ෂේ නානබිබෝතෝ කාම ඡන්දෙට ඉඩක් නැහැ. විවිච්ඡේව කාමයේ කියලා අපි ගොඩින් බේරගත්ත කාමයකුත් තියෙනවා. දැන් මේ වෙලාවේ මේ පේන ආස්වාසයට ප්‍රස්වාසයට ප්‍රේම කිරීලක් ආදර කෙටිලක් කාම ඡන්දයක් එන්නේ. ඒ වගේම ද්වේෂ පහළ වෙන්නේ නැහැ. අතරම කියලා මේ පහළ වෙන ප්‍රීතිය ද්වේෂයේ ප්‍රතිපක්ෂයි. අරමුණේ වීම හිත ඒකාග්‍ර වීම කාමච්ඡන්දේ ප්‍රතිපස්සය කරනවා. ඊට පස්සේ මේ එන ਵਿਚාරය සැකයට ප්‍රතිපස්සයි කියලා කියනවා. එතකොට අරමුණේ නිතරම සමාකාරෝණයම ඇතුළු කරනකොට ඒ නිවන ධර්ම වෙනුවට ප්‍රතිපක්ෂ ධර්ම නිදිමත වෙනුවට අරමුණ මෙනෙහි කරන විචාරිතක් එනවා. මේ මේ අනකොට ඒ පුද්ගලයාට අරමුණයි හිතයි එක සමානව ස්ථිරව තිබ්බ දෙයක් වගේ පේන්න පටන් ගන්නවා. මේ උදාහරණයක් කිව්වොත් එන්නේ මේ ස්ටේෂන් එක කොච්චර ගොඩක් අතර කරකින් දෙකක්ම එක ගානට යන්න පටන් අරගත්තොත් ඒ දෙකේ ඉන්න කට්ටියට තේින්නේ කොච්චර අතර කරකින්. ඒ වගේ ඒ සමාන වේගෙන් මේ වැඩ කරන වෙලාවක් යෝගාව අත්දකින්න පුළුවන්. අන්නේ අත්දකින්නකොට අර්පණාවට බැසගත්ත ASCII. අපි මේ මෙතන තියෙන තැනින් ඉතින් ගියා වගේ සමාන වේගයෙන් දෙකම ගමන් කරන නිසා දෙක අතර බන්ධනයක් ඇති වුණා ASCII. යෝගාර්ථය කියන ඔකට තමයි ඒ උපචාර සමාධිය කියලා කියන්නේ. ඔකට තමයි ක්ෂණ මාත්‍ර සමාධිය කියලා කියන්නේ. කණික සමාධිය කියලා කියන්නේ. ඉතින් මේක ඇති විපස්සනාවට ගන්න. ඉතින් මේ ඇති කරන්නේ විපස්සනා අරමුණක් මතින්. ඉතින් මේක සම්මා සමාධිය කියලා මේකයි සම්මා සමාධිය කියන්නේ මම මෙච්චර වෙලා උත්සාහ කරා. සර්වඥාන්සේ පෙන්ලා දෙන්න සමත සමාධියන ප්‍රථම ධානයේ පිට අස්ස සමාපatti දක්වනවා. නමුත් දැන් ඉන්නේ මේ මේ කියන தත්ත්වය කියන්නේ ප්‍රථම ධානයට සමවැදිලා නැහැ එලිපත්ති හිතවත්. ඒක නිසා අපි කියනවා උපචාරණනේ සදිසු උපචාර සමාධිය. උපචාර සමාධියක තියෙන කෘත්‍ය සම්පූර්ණ කරගන්න. අරමුණ අර හිතත් එක්ක අතිනත ගැනීමක් නැහැ. නමුත් අකිලත ගන්න පුළුවන් තරමට දෙකම එක සමාන වේගයෙන් කරකැන්න බලන්න. ආ මේකකොට යෝගාචර වෙන පුදුමාකාර කුඹක බලකේක්ෂයක් හිතේ හැදුනා වගේ ඒ අරමුණෙන් පිට හිත ගන්නත් බෑ. ඇක්සිල්ලක්වත් ගන්න දෙන්නේ එහිම හැලෙන බැඳෙන ගතියක් ඇති ඉතින් මේක තමයි විපස්සනාට පාදක වෙන සමාධිය. මේ විපස්සනාට පාදක වෙන සමාධිය ටික චිත්තක්ෂණයක් කියනකට වැඩිය ලොකු වෙනසක් තියෙනවා විකර පවත්වන. ඉතින් මේක මේකට යන්න පුළුවන් වෙන එකත් පෙරදීන් තියෙන්න ඕනේ. මුදේවට උපදෙස් ලැබලා කියලා තෝ ලක්ෂ වාරයක් වරදලා තව මන් දෝස්තාවන විදිහට කරා. කරනකොට ඕනේ මේක මේ මූණට මූණ දාලා මුලිච්ච වෙනවා. ආන්නේ මුලිච්ච උනාට පස්සේ තමන්ගේ සියලු ශක්තිය යොදවලා ස්ථාන ශක්තිය යොදවලා සියලු කැපකිරීම කරලා උත්සාහ කරන්න ඕනේ මේක පුළුවන් තරම් අසුරු කරන්න. පුළුවන් තරම් මේක නිතර ඇසුර කරන විවේකීව ඇසුර කරන තත්ත්වයක් වඩපත් වෙන පටන් අරගත්තොත් ඒ අරමුණ එනවා තා සමගම බලන්නේ සහ ඒ අරමුණේ කියන ගොරෝසු අවස්ථානිකා ලාමක වරමක පැනනගින හැටි අරමුණ ගොරෝසු වෙන හැටි ඊට පස්සේ ආල්තු නිවලා යනවා ආස්වාසේ ආරම්භයේ මෙහෙමයි නැග මෙහෙමයි අග මෙහෙමයි කියලා අහුවෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසයේ අග මෙහෙමයි නැග මෙහෙමයි මුල මෙහෙමයි කියලා අහුවෙනවා. ආන්නේ බලබලා ඉන්නකොට හිතේ ඇති වෙන ඊටාම සියුම් උණුසුමක් සිසිලක් කම්පනයක් සංසලයක් වගේ දෙයක් ලකින්න බලන්න පුළුවන් ගතිය අර විචාර මුක්තියට හම්බෙච්ච ප්‍රතිලාභය තමයි. දිනසොන් වලට අපිට හම්බෙන ප්‍රතිලාභය තමයි. එතකොට තමයි හරියට මේ හොඳ ගහන්න ඉලිච්ච පෙරකෙලියක් හොඳට ගත් තියෙන පොඩි එකක් හපලා කනකොට ඒ හපන හපන වාරයේ මේ පෙර රසය ඕජාව දිවට දැනෙන්නේ කොහොමද? හපන්න හපන්න හපන්න හපන්න ඕජාව එනවා වගේ අරමුණු කුඩු වෙවි අරමුණු විභජ්‍ය භාවයකටපත් වී මුල මැද අග වශයෙන් එක අරමුණු අරමුණු ලක්ෂ කෝටි ගාණයක් කියනවා වගේ හපන්න හපන්න ඕජාව එනවා මේකට කියනවා ධර්ම ඕජාව මේ ධර්ම ඕජාවට දෙන්නේ ඉඳ අරමුණේ ධාතු ලක්ෂණ මතුවෙන වෙලාවට එතකොට ආස්වාසිය කියලා කියන්නේ කුප්පේ වෙනවා ඒක උණුසුම. ඒක චාන්තර ගතිය. ඒක කාම්පන ගතිය. හැමදේම විස්තර කරන්න පුළුවන් වෙනවා. ඒ ධාතු මනසිකාර භාෂාව. ප්‍රසවාසය කියන්නේ තියෙනවා. ඉතින් ඒකවල වරින් වර එක ධාතු ගුණයක් කොහොම ලොකු කරලා පෙන්නන. ඇඟ සම්පූර්ණ පැත්තකට ඇලවිගෙන ඇලවිගෙන ඇලවිගෙන වගේ. සමාහට උලන් වගේ පහන් දැල්වා වගේ නාලවන්න පටන් ගන්නවා. සමාහට පැත්තක් වත් වෙනවා. මොන පැත්තක් සීතල වෙනවා. මේ වගේ අර මේ ධාතු ගුණ අරමුණේ ධාතු ගුණ වලට යනකොට අරමුණ හැපෙන ආස්වාද ප්‍රස්වාසයේ හැපෙන නාසිකාග්‍රම නැතුව මොහර්දේ වස්තු දැනෙන තේරෙනවා. නියපොතු වල කම්පන තන්ත්‍ර වේල දැනෙනවා. කංචි වල දැනෙනවා. නාසයේ දෙපැත්ත, කට දෙපැත්ත වගේ ඇස් දෙක කෙරෙහි වල පුදුමාකාර මේ කුංචි කුංචි කට්ටිය ගිහලා සම්භාහණය කරනවා. ඇඟේ හේමම තියෙනවා එක එක කරන්නේ ඒව සම්භාහණය කරනවා වගේ තේරෙන පටන් ගන්නවා. ඒ තේරෙන පටන් අර ගන්නකොට යෝගාවේ යෝගාවචර මේක මගේ කන මගේ බඩ මගේ නහය කියලා පටන් අරගත්තොත් අර පේන ධාතුමන විකාරට බාධා වෙලා හිත ආයෙ සම්පූර්ණයට වැටෙනවා. යෝගාවචර කියනවා මේක මේ කම්පන ගතිය, සංකල ගතිය, කුණුසුම් ගතිය කියලා ඒක ගතිය බලන්න. ඒකේ භාවය බලන්න, ස්වභාවය බලන්න මේක මම මාගේ කරගන්න එපයි. හැබැයි කවදාකවත් යෝගාවචරයා යම් වූ දැනගන්න දෙයක් නැහැ. කමඨාසුද්ධ කරනකොට ගුරුවරයා කියලා දෙන එකෙන් තමයි මේ ගේගිරි පොත්ත කලේ වගේ තීරණය. මේ දැන් අර ආස්වාද ප්‍රසාද දෙකෙන් කම්පන චංගල ගැටි බේන. පිනිපිනි ඉඳ ඉඳ ඉඳ ඉඳ තවදුරටත් ආස්වාද ප්‍රසාද ලං වෙනකොට ලං වෙනකොට ආස්වාසේ එන්න එන්න ඉස්සරලා වෙනදා නොදැක්ක ආරම්භය. පිට වෙලා යනකොට ඉවත්ම කියලා හිතන්නේ. මුතුරට බලන්න. කොහොමම කරනවා ආස්වාද ප්‍රසාද දෙකේ සුකුම සුකුම කරපත්ට යනකොට වෙනදා ආස්වාද ප්‍රසවාසයේ නැහැ කිව්වත් දැන් දෙනවා මොකද්ද ඒකත් ලෝල්මක් තියෙනවා. දැන් අර ලේසියට නැහැ කියන්නේ. හැකි සංඥාවම බලන්න. මේක නැතුණා මැරෙන්න එපායි. දැන් මොකක් හරි මේක ලකුණක් තියෙන කියලා මුතුවර බලන්න බලන්න අර මේ වයින් එකක් මුදුවර චූම් කරනවා වගේ සතිය පුදුමාකාර සීමාවකට යනවා. සමාධියත් කඹේ විදිහට මිනිස්සුගේ සමාධියක් වගේ සියුම් භාවයට යනකොට මුළු ජීවිතේම මුළු කයම මුළු ආශ්වාසයෙන් මුළු ප්‍රශ්වාසයෙන් ධාතු ගුණ. පිළිගින මුළු කම්පන චංගල උණුසුම් සිහිල් කුම්බන හකුලන වැగిරෙන පිළු කරන ගති. මේ ගති ටිකට මේක මාමයේ මාගේ හොදේ නරකයේ හයිය වැරදි සාධාර්ණ අසාධාර්ණ සේරම පැත්තට දානවා. ඉතින් මේකට යන්න නම් සෑහෙන කාය ජීවිතයකට පේක්ෂකත්වයක් අවශ්‍යයි. ඒක මගේ කය නේද, මගේ ඇඟ නේද, මගේ ජීවිතේ නේද, මොකද මේ වෙන්නේ කුණු කණුන් ගාලා වාගේ. එහෙම නැත්නම් චෝක් කැල්ලක් කඩලා ගියා වගේ කැඩි කුඩු වෙනවා නේද කියලා බය වෙන්න පටන් ගත්තොත් යෝගාසන නොදැනීම ඇස් දෙක අරලා කලුව කතා දාලා ආසනෙමුත් නැගිටලා යන්නේ. එහෙම නැත්නම් රැයට නිින්දම යන්නේ. භාවනා කරන්න ගියත් නිින්දට ගියත් මේක ඉන්න පටන් ගත්තාම පුදුමාකාර බයක් වෙනවා. ඉතින් මේ එන්නේ ශනික සමාධියයි මේ සමාධිය මගින් සම්මුතිය බිඳගෙන මේ પરමාර්ථ යණ්ඩයි හදන්නේ. ඉතින් මේක හැමදාම වෙන දෙයක් නෙවෙයි සංසාරේ එක සැරේයි වෙන්නේ. ඒක නිසා මම මේ වෙලාවේ කියනට අනුග්‍රහ කරන්න ඕනේ. හොඳ සීලක මම ඉන්න ඕනේ. මම හිත බුදු ධර්ම සංග කෙරේ හොඳ ශ්‍රද්ධාවක් ඇති කර ගන්න ඕනේ කියලා. මේ ශ්‍රද්ධා විරිය ආදී ධර්මෝනි ආදී ප්‍රදත්තොත් ඒකට එච්චරම අමාරු දෙයක් නෑ නමුත් කිසිම කෙනෙක් කළ යුතු හරිම දේ කරන පළවෙනි කරේ යන්නේ නැහැ. ඒකෙන් ගුරු ඇතුළු අවශ්‍යයි. මුල් තමන්ගේ වැරදි ටික තේරුම් ගැනීම අවශ්‍යයි. ආන්නෙම තේරුම් අරගෙන ගියොත් විලාසිත යෝගාවචරයට තේරෙනවා හැදලා දැම්මත් විදිහට අරමුණේ එළියට එන්නේ. එතකොට හැම අරමුණකම ආසස්පසදී ප්‍රශ්නේ එන සබ්දක එන වේදනාවක් එන හිතවිලක පවා ඉඳ පටන් ගන්න මෙහිමයි. මේකෙන් මට ඇති කරන බලපෑම මෙහිමයි. ඒක ගියාට පස්සේ මෙහිමයි කියලා අරමුණ නිකන් හුදු විෂය බවටපත් වෙනකොට ඒ යෝගාවචර කියනවා මේ තාම කුඩා කොටස් වලට කැඩෙන්නේ නැතුවට මේ ඇති වෙන සෑම දෙයකම නැති වෙන ගතිය තියෙනවා කියලා යාන්තම කරා. අරමුණක මුලැඳාග තේරෙන පටන් අර ගන්නකොට ඒක සාමාන්‍යයෙන් තාක්ෂණික වචනෙන් කියනවා සම්මසන ඥානයක පිට වැටෙනවායි කියලා විපස්සනා සමාධිය ගැන කතා කරන කෙනෙක් මේක ප්‍රථම ඥාන සමාධියට බොහොම සමානයි කියලා කියනවා. ඒකට ඉදිකටම විතක්කේ කියන දිගටම ਵਿਚාරය කියන පීති සුඛ ඒකාග්‍රතාව නැත්නම් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවල කෘත්‍යය ඉබේම සිද්ධ වෙනවා. සාමාන්‍ය මේ විදිහට නිකන් ගොබේට බහගත්තා වගේ මදේට බහගත්තා වගේ භාවනාව යනකොට මේ යෝගාවචරය තමන්ගේ කය නිකන් බලවේග පේස කර්මාන්ත මධ්‍යස්ථානයක් වාගේ එහෙම නැත්නම් ජල විදුලි උත්ප්‍රේරකයක් වගේ හැම අංශුවක් පාසාම කම්පන චංචල වැටෙනවා. සමහර වෙලාවට ඒක පාවෙනවා වගේ තේනවා. සමහරවල් පාන කරගන්න බැරුව වගේ තේනවා. මාට මුළු සක්කර පුරා පැතිරෙනවා තේනවා. සමහර කුඹුරේ ජාල වෙලා ගත්තා වගේ අකුලලා චප්පන් වෙන ගැටි තේනවා. චුරු පයින් ගැටි තේනවා. මේ සියරම වෙටි යෝගාවචරය නිරීක්ෂණය කරාවේ මේ එකක්වත් දරා ගන්න බැරි සත්‍යක් නැහැ. හැබැයි ඇස්තිලා යනවා. බුදුන්ට මේ ශරීරේ පූජා කළා, බුදුන්ට මේ ජීවිතේ පූජා කළා ගිය කෙනාට තේරෙන්න පටන් අරගන්න සේරම මනෝ විකාරකේ. හැබැයි අත් දෙක අරලා බලනකම් කවදාකවත් විශ්වාස කරන්න එක කම්ම පේනවා. හරියට බයිසිකල් ටයර් කිව්වා දාලා වේගුවා වගේ. ඉදිරියට ඇවිල්ලා ඇවිල්ලා කිසි කරලා සුරු පට්ටම් කරනවා වගේ. එහෙම නැත්නම් ඔළුවෙන් කෙතරම් අරලා වතුරට ඔබා වෙනවා වගේ. එහෙම නැත්නම් මුළු එකම බුදුසුණකට අරුණා වගේ ඉන්නට අරුණා වගේ මානාප දේවල් කෙරේ. ඉතින් මෙතනදී මේ යෝගාවචරය මේවා භාවනාවෙම අංග ධාතු මනස්කාරයාගේ විෂම තර්කතාවයි කියලා දැනගෙන විතරටම යන්න පටන් අරගත්තා. යෝගාවචරය මෙනෙහි කිරීම නතර කරලා මේ වගේ එක එක අංශුවක් පාසා තෝරන්න බේරන්න යනකොට පොදු භාවනා නොකර මලානින්න තත්ත්වයට යනකොට ඒක ලොකු බීමක් විතක්ක ਵਿਚාර දෙකෙන් කරව ද්විතිය ධ්‍යානට යනවා වගේ භාවනාව තරුණ උද්‍යප්පේ ඥානෙට නගු. ඉතින් යනකොට අර මෙතෙක් කරපු විතක්ක ਵਿਚාරය කියන අරමුණට හිත මෙහෙවීම අරමුණේ තියෙන විමසුම් නොවන ඉබේ කරන රැකී තියෙනවා. එතකොට මෙනි කරන ගත්තොත් ඒක අවුලක් වෙනවා. සමාධියට බාධාවක් වෙනවා. ඒ වගේම විමසන්න ඕනක් මෙහෙවන්න ඕනේ ප්‍රත්‍යක්ෂයෙන් ඉන්න පටන් ගන්නවා. එතකොට හුදු පුංචි බෝට්ටුක නැගලා මොහොත මැද ඉන්නකොට වැල්ලට උඩ පහළ යනවා වගේ මුදුනට තේරෙනවා මේ කටවිස්ස ඉබේ යනවා. එතකොට මේ සමාධිය අර සමත සමාධිය වල බලනකොට මේ විතක්ක ਵਿਚාරකෙතර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රධාන වෙච්ච විද්‍යා ධ්‍යානට ගියා වගේ මේ සමාධිය යන්න පටන් ගන්නවා. මේ විදිහට එන්නේ එන්නේ එන්නේ එන්නේ යෝගාවචරයට හිතේ තිබුණාද නීවරණ දුරු කිරීම සඳහා කිට්ටු කර ගන්නලාද උපකරණ හිතේ සංචාරය සීතිය සාසුකේ එක එක එක එක හැලෙමින් තාම ගැඹුරු ප්‍රීජාතන සුඛේ සුඛය අතරගම උපේක්ෂා කරන අන්තිමට සියලු සංස්කාරයන් විදී උපේක්ෂාවෙන් ආ වූ සංකාර උපේක්ෂාඥානෙ දක්වාම භාවනාවේ සමත භාවනා 1 2 3 4 යනවා වගේ යෝගාවචරය අර මනෝ මනෝ මනෝමය වූ මනෝ බුද්ධංගම වූ මනෝ ශ්‍රේෂ්ඨ වූ මනෝමය වූ මේ භාවනාව සත්‍ය කඩා ගන්න නැතුව හිත කලහ කරන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව අරමුණ නොපෙනුනත් අරමුණ නොදැනුනත් මේ සති සමාධිය දිගේ යන ගමනක් කියලා යන්න පටන් අරගත්තොත් එක විදියකට බලනකොට සමත සමාධිය 1 2 3 4 5 6 යනවා වගේ විපස්සනා සමාධිය තුළින් උදාහරණයක් ඒ නිසා සංඛාර උපේක්ෂාවට යනකොට ඒක හරියට සතුත් ධ්‍යාන වගේ ඇත්තටම අනපනින් අතර වෙනවා වගේ සම්පූර්ණ වැඩපිළිවෙල ඉබේ කරගන්න. හුදු ධර්මතා පමණයි කොටිම කියනවා නම් මේ ශරීරයේ ඇතුළත පිටතද කියන බවුන්ඩරි එක නැතුව. ඒ කියන්නේ සීමා මරියාදාවල් නැති වෙනවා. ආශ්වාසයේ තිබුණු දැන වෙනකොට මුළු කයම වැටෙනවා. මන මුළු කයත් මුළු විශ්වය වශයෙන් වැටෙනවා. ඒ වගේම මොන දේ කෙරුණත් මොන දේ වුණත් ඒක හරිද වැරදිද කියන එක සම්පූර්ණ වෙන දේ සිද්ධියෙන් ඉන්නේ මුත්‍රාක් වඩ තියෙනවා. තමයි අවශ්‍ය නම් හොඳයි කියලා ගන්න පුළුවන් අවශ්‍ය නම් නරකයි කියලා ගන්න. අවශ්‍ය නම් මේක සැප වේදනාවක් කියලා ගන්න පුළුවන් අවශ්‍ය නම් මේක දුක් වේදනාවක් කියලා ගන්න පුළුවන්. ඒකට මේ සංස්කාර ධර්මයන් විශ්ේ ලොකු උපේක්ෂාවක් වෙන පටන් ගන්නවා. ඉතින් මේක සමහර විට කාචාරවල සඳහන් කරන මේක රහත් හිත් තමයි. හැබැයි තාම සෝවාන් මට්ටමටවත් වෙලා නැහැ. ඒ වුණාට යෝගාවචරයට බුදු නාමයේ දැනෙනවා මොන විදිහේ බාහිර ශබ්ද තිබුණත් වේදනාවක් විචිකියාවක් ඒ සම්පූර්ණ අවශ්‍ය නම් ඒකට ඇලී ගැලී ඉතින් ඒක ගන්නත් පුළුවන් එහෙම නැත්නම් පැත්තකට වෙන්න. හරියට සර්වඥාන්තර කුබලතුරේ ඉහිලා ඒක පොකුරු ඇසවා. කැමති කෙනෙකුට දෙන්න පුළුවන් කැමති කෙනෙකුට දෙන්න. ඒකවල හිතෙන් නිකන් තමයි සාර බලද හරි දෙවියන් ආශිර්වාද. එන ඕනම දේ Tamanට ඕන විදිහට අර්ථකථනය දෙන්න පුළුවන්. ඒ තමයි අර උපේක්ෂාවේ තියෙන ගැඹුර. නමුත් මේක ඉතාමත්ම කෙටි ප්‍රතු පරාසයක් තුළ පිට වෙන්නේ ඇත්තට වරම පරිණතියක් තමයි. නැගිටපු ගමන් එන ලෝකයක්. ඉතින්දී ටිකක් වෙනස් නමුත් මේක සමාන නැත්නම් සමාන්තර ගතියක් වෙනවා. සක්මනේදිත් එනවා මේ හා සමාන ගතියක් ඇත්තට අරගෙන ඉඳී. සද්ද හිතවිලි ටිකක් තියෙදි මේ කිට්ටුවකට යන්න පුළුවන්. හිතට ගියාම තමයි බලන්නේ කරන්න වෙනවා මේ මොනස ලක්ෂණ කරන්නේ මේ ලෝකෙ නෙමෙයි. දැන් Tamanට තේරෙන Taman මේ රූපඩය සක්මන් කරනවා. මුදුවට ඒ ධාතු ගුණ මතුවලා ඉඳී තියෙනවා. හැබැයි ඒක වෙන්නේ සාමාන්‍ය පළපුරුදු හුරු කරගත්ත සක්මනේ තමයි. අලුත් තැන් වලට ගියාම කෝලගත් නිසා ආදී. ඒ වගේම සක්මනේ විනාඩි 35ක් අතර ගියාට පස්සේ තමයි මේක එන්නේ. ඒක නිසා මොන ප්‍රශ්න කාම්පරච්චල් තිබුණාද? පුරුදු කරගත්ත දක්ෂම කියලා වෙන හරි තියක් හතරක් ඉන්නකොට නිකම්ම අර ෆීලිං ඉෆෙක්ට් එක එන්න පටන් ගන්නවා. අන්තිමට ඒක ගිහිල්ලා එදිනෙදා ජීවිතේ පවා සාමාන්‍ය Taman Taman ගෙනිසිනින්ද වැඩ කරගෙන ඉන්නකොට මේ කියන උපේක්ෂාව දක්ව ඉන්න පටන් ගන්නවා. ඒක හොඳ ලකුණක්. ඒ යෝගාවචරය දැන් මේ මමයා කියන එක, සක්කාය විච්‍ය කියන එක, ඊගාවට සීල වෘත සීලේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද නැත්නම් නිකන් හුදු හුත වශයෙන් සිල් ලක්ෂණ කියන්නේ මොකද්ද අන්තික මම මේ කරන වැඩේ හරිද වැරදිද මෙච්චර කට වෙලා භාවනා කළ යුතුද කියලා හිතේ විචිකිච්ඡා තිබුණා නම් ඔක්කඩාගෙන යන්න ලැස් වෙන ගතියක් තමයි තියෙන්නේ ඉතින් එහෙම යොත් ඒ කියන්නේ අනුමාන අනුලෝම ඥාන ගෝත්තු ඥාන හරහා පළවෙනි මාර්ග චිත්තයට වැටුණොත් ඒ යෝගාවචරයට වෙච්ච වෙන සංසිද්ධිය තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය අහගෙන ඉන්නකොට කොණ්ඩඤ්ඤ සාන්තිට සිද්ධ වෙනවා. ඉතින් ධර්මචක්කාර්ය විස්තර කළා මේ මාර්ග සත්‍ය නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඉවර වෙනකොට මට මෙයයි මාර්ග සත්‍ය කියලා සත්‍ය ඥාණය වැටුණා. කලයුත්තේ මෙවැනි සත්‍යයක් ආවට පස්සේ ඒක බහුලීකත කරන එක. භාවනා කරන එකයි වැඩි යුක්තක්. ඒක දැරෙන්නේ මේක බුද්ධිය දින්න වෙන්නේ නැහැ. දහස්වර මේක මම කරනකොට වේලාවක ඒක කියලා ගන්නවා. මුදුන්පත් වෙනවා. එහෙම නැත්නම් සාක්ෂාත් කරණයක් සිද්ධ වෙනවා. ඒ කෘතඥානය කියලා කියන්නේ සාක්ෂාත් වුණා කියලා සර්වචනාංශයේ අත් පොළොවේ ගහලා සාක්ෂ කරලා සාහිත්‍ය කරන ප්‍රකාශ කරනවා. ඒක විවර වෙලා සර්වචනාංශයේ සඳහන් කරනවා යාව කීවන්ත මේ වික්කවේ ඉමේසු සතුසු අරිය සත්‍යේසු ත්‍රිපරිවර්තන් ද්වාදසාකාරං යම් තාක් මහින් මට මේ චතුරාර්ය සත්‍ය විශේෂයි මේ තුන් ආකාර වැටහීම නැත්නම් මේ දොළොස් ආකාර වැටහීම යථාභූත ඥාන දර්ශනයි ඇති ඇතියේ ඥානයට හේතු වෙච්ච නැති නිසා පරිසුද්ධං අවෝසේ මට පිරිසිදුකම උනේ නැත්ද මේක තාහම් විච්චේ මං එපා කල්මානෙමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසමන බ්‍රාහ්මණියා පජාය මේ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත දේව ප්‍රජාව සහිත සමාන බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම දැක්කා කියලා කිව්වේ නැහැ. මොකක්ද දැක්කේ? යම් තැනක මහණෙනි මම මේ චතුරාර්ය සත්‍ය මේ තුන් ආකාරයෙන් මේ ද්වාදස ආකාරයෙන් දැක්කද? අන්න එදාම දෙවියන් සහිත මරුන් සහිත මේ ලෝකේ දේව ප්‍රජාව සහිත ලෝකයේ සමාන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ මම දැක්කයි කියලා කිව්වා. ඒකට මහා පොළොව දෙතුන් කාවල් කියලා. මහ පොළොවකට දරන්න බෑ මේ මේ මහ පොළොවේ දී අම්මගෙන් තාත්තගෙන් උපන් මිනිස්සේ දැකීද සියල්ලම දැක්කා. අන්න ඒ ධර්ම චක්‍රය එනසම් මේ ධර්ම චක්‍රය මේ පොළොවේ ගහන කරකොල පෙන්නන වෙලාවේදී ඒ සබස්තනාන්තේම ප්‍රකාශ කරනකොට ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට රෝමෝත්තමනේ සිද්ධ වුණා මට ධර්ම සංකේෂණේ සිද්ධ වුණා. උන්වහන්සේ සර්වඥාන්සේ මේ විදිහට මේ විදිහට මම බannකොට විමස්තිපතන ධම්මචක්කේ නෑ විමස්තිපතන විද්‍යාකරණම් බඤ්ඤමානේ ආයස්මතෝ කුණ්ඩඤ්ඤස්ස විරජං දීප්මලං ධම්මචක්කෝ මුදපා බුදුහාමුදුරනේ මත කාට කරලා මහනි මගේ හිත අකුප්පා චේතෝ මුදා කිපෙන්නේ නැති බාහිරින් කිසි කෙනෙකුට මාව කලන්න බැරි චේතෝ මුක්තන පත්මා කියනකොට ඒ ඒ සම්ප්‍රේෂණය උන්නාන්තර සුද්ධ වෙලා යම් කිසි ධම්මේ ධම්මං පබ්බන්තං නිරෝධ ධම්මං කියලා යම් තාක් මේ ලෝකේ ධර්මතා කියනවනම් ඒ සියල්ලම නිරුද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අපි මේ ලෝකේ සුන්දරයි කියලා හිතනවනම් සුන්දරවස්තු නිරුද්ධ වීම පිළිබඳ බොහෝ දෙනාට කනගාටු වෙනවා. නමුත් සරුවචනාංශ කියනවා මේ ලෝකෙත් කියලා තියෙන දුකේ සියලු සියක් දුක තියෙන්නේ නිරුද්ධ වෙනවා නිරුද්ධ දුක මේ ලෝකේ දුකක් විසින් බලන මනුස්සයාට රෝගේ සපක්. මේ ලෝකේ සැපක් වශයෙන් බලන මනුස්සයාට නිරෝධය අබැක්කය. යසනය හරදය. කොණ්ඩේ සංස්කෘත කරා ඇති වෙන තාක් කියලා නැතිනම් බමන් කරගත්තයි. ඊට පස්සේ ඇත්තටම මේ කොණ්ඩේ ස්වාමීන් වහන්සේට ඇතුළත් වෙදී ඒ අවබෝධය ඒ ප්‍රකාශයට එක්කම සාහිත වෙලා උදන් නැන්නේ සර්වඥා. අඥාසවත බෝ කොණ්ඩඤ්ඤෝ අඥාසවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා කොණ්ඩඤ්ඤෝගේ දැනුවත් කෙනෙක් වුණා ඥානවන්ත කෙනෙක් වුණා කියලා සර්වඥාන්සේ විසින් දානවා. ඉතින් ඒ වගේ ඒ බුදු කෙනෙක් සම්මා සම්බුදු වෙන කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ පුතක් යන්නේ ආර්ය භූමියටපත් කරගෙන මේ වෙනස්කම් ඒ මම අර කියන විදිහට පුදුජාන්ති ඉස්සලා කිව්වේ බුද්ධ ශාසනය ආයෙත් නැහැ කියලා. ඒක වුණා ඒ ඒ කාලේ ගියා දැන් කාලේ නොකරන්න බෑ කියලා. මේ ධර්ම කොටස ආශ්‍රය කරමින් අර කියනා වූ සංඛාරූපේක්ඛා වේවා එහෙම නැත්නම් අනුලෝම ගෝත්‍රභූ ඥාන වේවා ඊට අදින් කියන බලෝදයක් වේවා ධර්මෝදයක් වේවා නැත්නම් සම්මසක වේවා කොයි හෝ ඥානයක් පහළ වීම පිළිබඳව අධ්‍යක් ගන්න පුළුවන් නම් ඒකෙන් හොඳ පැහැදිලි සාක්ෂාත් වෙනවා මේ ගමන් මාර්ගයේ අපේ මාර්ග ඥානය ඒ මාර්ග ඥානයේ බව දැනගෙන මේකත් මේ බුදුහාමුදුර අපිට මේ ආශය ගන්න එකක් නෙවෙයි. එහෙම නැත්නම් අපි සතුට හම්බෙච්ච නෙවෙයි මම මේ උත්සාහ කරපු නිසායි හම්බුනේ කියලා. ඒ තමන් ලබලා කියන එකම පදනම් කරගෙන දිගට දිගට යන්න පටන් අරගත්තොත් ඒ ඉදිරි ගමන වළක්වන්න පුළුවන් වෙන මොනම බලවේගයක් අපිට. ඒකට මේ ලෝකෙ පොඩි පිළිසක් දැනටම සාක්ෂියි. ඒත් මේ සියලුම ලෝකයා පිටිපස්සේ යන මේ කාම ලෝකයේ කාම වස්තු තිබියදී ශක්ති ප්‍රමාණය විවේකයේ ස්ථානකට ගිහිල්ලා අර කියන උපචාර සමාධිය දක්වාම විතක්ක විචාර මෙහෙවමින් සමාධිය ඇති කරලා දීලා ඒ නියම අවශ්‍ය කරන සමාධිය ආවට පස්සේ ධානුග්‍රහ කරලා ඉදිරියට ආවා. ඉදිරියට අරගෙන යනකොට අපි හිතමු මේ මනසට ඇත්තටම මේ ජීවිතේ රෝවන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ මිනිස්යාට මේ පාරමිතා පිළින් වශයෙන් තාමත් නකුසල්ලු. අග්‍රම ගන්න කුසලයේ සිට. ඒ නිසා ඒක කවදාකවත් පහදන්නේ. නමුත් අපි දන්නවා මෙතන ඉන්නවා සාමාන්‍ය වැඩි කියත්තු ඒව බුදුජානක ඉස්සර තිබුණු යුගයේ කිසි කෙනෙක් උත්සාහකලේ නෑ මොකද සියල්ලම බලාපොරොත්තු අපහැරලා තියෙනවා. අභාග්‍යයකට වගේ අදත් බෞද්ධ ලෝකයේ 95ක් විතර බලාපොරොත්තු අපහැරලා තියෙනවා. ඊට 95 කියන එකත් මම කරනවා වැරදි එස්ටිමේටුවක් කියලා. ඊට 99.99999ක්ම බලාපොරොත්තු අපහැරලා තියෙනවා. ඒගොල්ලෝ තාමත් හිතන්නේ මේ ලෝකයා අපිට පෙන්වන්න හදන මේ රූප බලලා අපිට මෙලෝ වශයෙන්ම නිවන් දකින්න පුළුවන් කියලා. ඒ වගේ මේ සද්ද අහලා ධිට්ඨි ධම්ම නිබ්බාණය අපිට කරවවත් ඇති කියලා. ඒකත් සාධාරණක් අසාධාරණක් තමයි. අනුන්ට කරදරුණත් මට කරදරුණත් කමන්නේ මත්තර කරදරුණත් කමන්නේ දැන් කරදරුණත් කමන්නේ කියලා අසීමිතව රූප බලනවා අසීමිතව සද්ධාන අසීමිතව ගන්ධ සුවඳ බලන අසීමිතව රස බලන භෝජන සංග්‍රහ තමයි උදේ ඉඳලා හදාගන්නේ ඊට පස්සේ සුඛෝපභෝගීත්වයේ කිව්වට පස්සේ සීමා කරන්න බැරි තරම් මේ කොට්ට මෙට ඇඳ ඇති වලට ඥාන වාහන වලට වලට පිටක් කරනවා කරන්න කරන්න කරන්න අරන් ගාමස සුඛයට කෙනෙක්. මධ්‍යම ප්‍රතිපදාවට බාධා වෙනවා. අත්තිකිලමතාන් යෝගයට පවන්සල වෙනවා. ඉතින් මේක දෙයනාගේ අපිට දීපු සාපයක්වත් යුගකරියක්වත් නෙවෙයි. තමන්ම මේ දේවල් අඳුරන්න කියලා කියන තවෙච්චි. යම් කිසි කෙනෙක් ඒ ජන විඥානයේ නිවන ඇතුළත අපිට තනීම කරන්න බෑ ඒක සාධාරණ අද්දකුස්ලා පිළිගන්නවා. යම් කෙනෙක් එවැනි ලෝකෙක මේ 99ක් මේ කාමකතේ විදිහේ ලෝකේ මේ පාර හරි මම මේක යනවා කියලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා පටිසෝතගාමි පුද්ගලෙක් වඩපත් වෙනවා ප්‍රතිඵල නැතත් ශ්‍රේෂ්ඨයි මුත් මේ පුංචි පුංචි ප්‍රතිඵල හම්බ වෙනවා නම් ඒ පුද්ගලයා කල්පනා කරගන්න ඕනේ මේ අර තිරසනු මහා සමාන ආහාර මිත්‍රා බය මේකම කියන්නේ හැසිරෙන කට්ටියකින් පෙරක දෝරුකම් කණ්ඩායම් දෙක. ඒක දුරු පෙරක දෝරුකම් දුන්නොත් වෙන්නේ උත්තර ගන්න ටික විතරයි. තනිය හැම්බල්ලා කියන්නේ. යම් කිසි කෙනෙක්ගේ ආංශ නිරාංශ දෙකමත් දැකලා ආංශ නිරාංශ කියලා කියන්නේ මේ සමක සුඛේ. ඊටත් එහාගේ විපස්සනා සුඛේ දැක්කට පස්සේ ඒ මනුස්සයාගේ අදහස් බහුජන මතයට යන්නේ නැහැ. කවදාකවත් ඒක බහුජන මතේ වෙන්නේ නැහැ. නමුත් Taman දැනගන්න ඕනේ සත්පුරුෂ සංසේවණේ කියලා බුදුහාමුදුරුවෝ මේ පෙන්ලා දීලා තියෙන්නේ. අන්නේ මේ ඉස්සරහට ගිය කෙනෙක් අහන්න දකින හම්බුනත් අර මම දැක්ක පාරක් අර Hindu හින්දුනේ මුස්ලිම් පල්ලියකට ගිය වෙලාවේදී මුස්ලිම් අකුරවලින් අරාබි භාෂාවෙන් කියලා තිබුණා මම ගොයිද මේ කම්බි මිනිස්සුකට මේ කියවපන් ඊවස්ස සත්‍ය කියනවනම් චීනට හරි යන්න පුළුවන් කියලා අපිට කියන්නේ හත් දෙනා හඳට ගියත් ප්‍රශ්නයක් නෑ ඒ ඡා කොහේ ගියත් අපිට මේ නෛර්යානික සී සම්තරණයට එක අරිංගුවක් ඉස්සරහට යආ ගන්න පුළුවන් වෙනවා මම හිතනවා අපේ අම්මලාට තාත්තලාට අත්තලාට මුත්තලාට පිටලාට කිරිස්සතයි කිරිකෑමකට කරන්න බැරි කෙනෙක් අපි මේ කරන්නේ. ඒකදී මේ නිකාමේ ආතපද දන්න ටිකක් තියෙන්නේ. අහලා ගොඩ පෙරක උරන් කරන්න යනවා කියලා කියන්නේ අනවශ්‍ය වැඩක්. ඒක හොඳම වැඩේ තමයි Taman Tamanගේ සිල්ලේ පදනම් කරන. බුද්ධ ධම්ම සංගය කියන තුන පදනම් කරන. ඔය හතර විතරයි අපිට සද්දේය වස්තු වශයෙන් මේ ලෝකේ ගන්න පුළුවන්. බුදුහාමුදුරෝ ඒක ධාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් කරලා මේ වගේ දේශන කරලා ප්‍රමාණි මම දැක්කා මම දැකපු බවන්නේ කියන්නේ කියලා උන්වහන්සේ අපට පූර්වාදර්ශය දුන්නා. ධර්මයේ නෛර්යානිකයි ප්‍රඥාවන්තිත අත්දකින්න පුළුවන්. සංඝයා කියලා කියන්නේ ඒක අත්දකපු ආර්ය මහා සංඝරත්නයේ මුලින්ම ගන්නවන්නේ ක්‍රමයක් ගන්න කියලා තමයි සී. ඉතින් මේ පළවෙනිම මාර්ග ඥානයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරු බුදුහාමුදුරු බව පිළිගන්නවා. බුදු ආශ්‍ර කෙරේ ආවේක්කප්පසාදේ පහළ වෙනවා. අනිත් උන්වහන්සේ මේ ඇති කරපු මේ අමතර මාර්ගය නැත්නම් නම් දිගට යන මාර්ගය කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම සිව්පසදායකෙක් නැතුව කිසිම ආරණ්‍ය සේනාසනයක් නැතුව තන්නේ කර පරෝපදේශ රහිතව හොයා ගන්නකොට අපිට මෙච්චර මේ පහසු පන්තියේ විදිහට අපි විදිහට දුකක් අපි මේ චතුරු ගන්න නැති ආඩපාලි කියන විස්තරනකොට බුදුන් කවුද කියලා තේරෙනවා. ඒ වගේ ඕනම ලෝක සත්‍යයක් පවතින අවුරුදු 100යි. මේ සත්‍ය දැන් අවුරුදු 2600 සම්පූර්ණ කරගෙන යනවා. ඒ හේතු නෛර්යානික සීසබ් ධර්මයක් බුදුආමරක අධිෂ්ඨාන ශක්තියම ආවා කියනකොට මේක විහිළුවක් වෙන්න බෑ මොකද බෞද්ධය විතරක් නෙවෙයි මේක තමයි බුදුන්ගේ නියම උගන්වීම කියන එක අබෞද්ධය බව පිළිගන්න. ඒ වගේම මේ එච්චරම ලෝකේ කෙනෙහිලිතිය කියන්නේ ආගමක එහෙම නැත්නම් මූලධර්මවාදීන්ගේ වගේම බුද්ධ ආගම් කියා ගන්නවා ඔලොමොට්ටල කකටීරු දහවතුර අපිට තියෙන බාධා තියෙන්නේ. මේක අරගෙන යන සංඝයාගෙන මතක් වෙනකොට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා පණ නෙදෙන්නකොට. මේ කොඩි අරගෙන ඉදිරියට ගිය විශාල පිළිසකට තමයි තේරවාදී කියන්නේ. හරියටම අපි දන්න බුදුහාමුදුරුවෝ ඉතින් පටන් අරගත්ත කාශ්‍යප මහ රහතන් වහන්සේ දක්වා අද දක්වාම කොහොමද પરම්පරාව ඇවිල්ලා තියෙනවා. විනය પરම්පරාව ඇවිල්ලා තියෙනවා. පණ වාගෙන කරගෙන යනවා. එහෙම විකේ වාගේ මම මේ දහසකුත් පිළිස කාමීත්‍යාචාරය ආදී කාමයට පහඳින වෙලාවේ මම මේ සීලක පිළිපලා කරන වැඩේ කියලා මේ බුද්ධ ධර්ම සංඝ සහ මේ තමන්ගේ සීලය පිළිබඳව නොසැලෙන සත්‍තාවක් දැන් අපි ළඟ තියෙනවා නම් සැලෙන ගතියක් ඒකේ සැලෙන ගතිය විචිකිච්ඡාව කරන විචිකිච්ඡා විරහිතව පත්වීම තමයි මේ මාර්ග ඥාන කිසිදෙයක් ඉතින් ඒක තමයි මේ සර්වඥ වහන්සේ මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ මේ ඇතිවෙච්ච වෙනස කුතුමාකාර සත්‍යකටපත් වෙනවා. ඒ නිසා අපට මේ දුරුම මහසිකාද ස්වාමීන් වහන්සේ ඉනකොට ඒ ඇති කරගත්ත මේ මේකකින් අලුතින් පණ ගහලා ගත්තට පස්සේ මහසි ප්‍රකාශ කරලා කියනවා ඒ සර්වඥ වහන්සේ පළවෙනිම මේ ප්‍රශ්නම රහත් කරවලා සසකුල පුත්‍යයන් 55ක් රහත් කරලා 69ට කතා කරලා කිව්වා සර්ව දික්ක විචාරිකම් බෞද්ධ හිතාය බෞද්ධ සුඛාය අත්තාය හිතා සුඛාය දේවංසාය කියලා. අපිට ඒ වගේ විශේෂ ආකාරපාන පුමා ශක්තියක් අද පහත් කරවන්න ඕ රාතන් වහන්සේනමක් වෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි ළඟට ඒකට සාධනය අවුරුදු 2500ක් වරනවා. මේ ආචරණ ආයෙ මනමාලිය කරන්න බෑ. අපිට තියෙන වැඩ ගන්න එක. මේ වැඩ අර ගන්නකොට අපි ලංකෝ අඩු කරගත්තයි කියලා ඒ දෝෂයක් නැහැ නිසා අපිට මරහතට සෝවාන් මාර්ග ඵලයක් ලැබුවා. නොසැලෙන භව ගමන පිළිබඳ අපායක නොවන සත්‍යෙට වෙනවා. ඉතින් ඒක තමයි අපි ඒ ලංසෝ අඩු කරන්නේ අපි දන්නවා මේ මහා සුපින ජාතික දරුවන් ප්‍රදේශනා කරතුම ඉස්සරහට එන්නේ එන්නේ එන්නේ මේ ශාසනය අපිට විදිහට හක් වෙන්නේ නැහැ. ඒ කුංචි අංකුරයක් ඉස්සරලා කියන. ඒකින් හරි වැඩ ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ ගුරුම මට උගන්වපු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කෙනෙක් දැකලා එහෙම කෙනෙක් හම්බෙලා කමතාන් කරන සුද්ධ කරක් වෙනවා හොඳයි. ඒක නැත්තම් අඳුම ගානේ මේ Tamanටම ප්‍රශ්නයක් ආවම ගොඩේන්න පුළුවන් මට්ටම් වෙන බලවත් උදේ අබ්බේ මට්ටමටත් හදාගත්තොත් මතුවෙන සෑම දෙයක්ම නැතිනවා කියන තැනට අපි වැටෙයි අපි සැලේ නමුත් ආයසර පොදු උසන පුළුවන් දෙයක් තියෙනවා. පොඩි දෙයක් වතුරට දාපුවාම ලබු පැත්ත උඩට එනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ධාතුකම කෝකේ ලැබු පැත්තේ නෑ. වැරදිලා කරලා හොන්න ලැබු පැත්තේ. අනිත් වගේ උදයක් දිනා ළඟට යන කෙනාට බාධක ධර්ම දැනෙනවා, බාධක ධර්ම සැලෙනවා. නමුත් කිසි කෙනෙකුගේ අවබෝධයකින් සායයක් නැතුව උඩකට හැරෙන ගතිය ආවනම් අන්න අපිට යම් ප්‍රමාණයක ඉසු ගන්න පුළුවන්. මේක අත්‍ය ප්‍රයත්නය. ඒ වගේම මතක් කරලා තියෙනවා Tamante ඒ වගේ මට්ටමකටවත් දැනුමක් නැත්නම් කාටවත් උපදෙස් දෙන්න යන්නත් එපා. මේක දෙල්ලමක් නෙවෙයි. මේකේ සාමාන්‍ය මේ 230 කරන්ට් එකක් කරගෙන ඉල්ලම් කරන තියෙන 31000 කරන්ට් එක තියෙනවා. වැදුණොත් කියලා. ඒකත් එක දෙල්ලම් කරනවා. ඒක නිසා ඉස්ලාම් බලන්න ඕන තමයි පුළුවන් තරම් මේක අත්දකලා අත්දකලා දහසක් වරදින වෙන්න ඇරලා පන්නරේ තියාගෙන තමයි තව දෙනෙකුට මේක කියන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ බය තරංගවක්වත් වෙනවා කියන්නේ. එක්කෙනෙක් අධිකාරිය ගන්න හදන එක නෙවෙයි. කෙසේ නමුත් අපි උත්සාහ කරන්න ඕනේ මේ අවුරුදු 2600ක් ආපු මේ ශාසනය අපි දේශයක් හෝ මාත්‍යක් හෝ රට ගැවුවා නම් අනේ කරුණා කරලා අපේ දෙවෙනි પરම්පරාවට නොදී නිමි પરම්පරාවක් වෙන්න දෙපා. අනේ මේ රටපල්ලා රටපල්ලා කියලා පක්කුත්තු වගේ වැද්දෝ වගේ බණ කියලා වැඩක් නැහැ. පොඩි දරුවෝ අපිට ඥානවන්ත. අපිට පෙන්වන්න තියෙන්නේ අපි මේ වැඩ කරනවා අපි සන්තෝෂෙන්. අපි ඒ ඒ වෙලාවේ ප්‍රයෝජන ගන්නවා කියලා දැක්කොත් අපි ඊගා වෙන પરම්පරාවත් හරියට රිලේ රේස් එකේදී බැට්මික වත් ගන්න නැතුව ඊගා ලැප් එක කරනවා වගේ අපිට පුළුවන් මේ තව කෙනෙකුට මේක බාර දෙන්න. ඒ නිසා තමන්ගේ සාධනෙ හැදිල්ල තමයි ඔය උදේ අපි ඥාන ලැබනවා නැත්නම් අසවල් දේ වෙනවා කියන්නේ. ඒක වෙන ගණන්ම බාහිර සාධනෙකුත් තියෙනවා. ඒ බාහිර සාධනෙ අපිට ඒ නිසා අපිට කියන ලොකු වන්දියක් කරන අම්මට කිරි බිල ගෙවනවා. ඒවල ඉවර කරන්න බැරි ණයක් තියෙනවා. අපි උත්සාහ කරනවා පුළුවන් කරන්න. මේ කරන වැඩවලදී ආදර්ශයක් ඉතුරු කරනවා. අපි මැරිලා යයි. ඊට පස්සේ ගන්න මේ මිනිසයා ඉන්නකම් මෙන්න මේ විදිහට වැඩ කෙරුවේ කියලා ආදර්ශ ඉතුරු කළොත් ඒක ලොකු මේ නිස්සද්ද බවක් වඩපත්. මේකා යෝගාවස්තේ ලෝකෙට දෙන ඒ good vibrations එක නැත්නම් මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග යෝගාවතර කවදාකත්ම දන්නේ නැහැ ඒක වගේ. යෝගාවචරය හරිය පටු දේවල් වලට මට අරක නැතිවම මේක නැතිවම කියලා සල්පුරු ගන්නවා ආඩපාලි කියන. ඒ කියන්නේ තමන්ගේ ප්‍රමාණය තමයි දන්නේ නැතිලා. මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා. එහෙම නැත්නම් රක්ක දෙවියන්ලා පවා. පංචිල් පද වදින අකින ගියරක් වදිනවා. දැන් යෝගාවචරය මතක තියා ගන්න මේ වගේ වැඩ පිළිවෙලක් යනකොට කිසිසේත් තමන් අවකක්කේට ලක් කරන්න එපා. අවකක්කේට ලක් කිරීම තමයි කෙලෙස් වල ප්‍රතිඵලය. ඒක නම් කෙලෙස් කියන්නේ. හැබැයි මම කියන්නේ මානකාර වෙන්න පුළුවන්. නියතමානී වෙන්න ලද ලද වෙලාවෙ තමයි සක්මන් භාවනා, පරියන්ක භාවනා ඉදිරියවරව සත්‍ය පීඨයෙන් කටයුතු කරන්නේව හම්බුනේ නැත්නම් ඒකට පශ්චාත්තාප වෙමින් කීම වගතුවක්. දෙමිනි දුක් පැනිරායි කියන්නේ ඒක කරගෙන ලද අවස්ථාවේදී ආයෙත් භාවනා කරන්න පුළුවන් ශක්තිය එනවනම් මේ යෝගාවචරය ජීවත් වෙන මේ කියලා කියනවා. ඒ වෙනත් තමයි ජීවත් වෙන තාපමණයක විතරයි යෝගයක් කරන්නේ. ලෝකයන්නේ අතීතේ සහ අනාගතේ පමණයි. යෝගාවචරය විස්තරයි වර්තමානයේ ඉන්න උත්සාහන එක බැරි බව වෙනම දෙයක් දුනස් එක්ක දාපු පුරුදු කියන බැරි බව හැබැයි මුත් උත්සාහ කරගයි. ඒ නිසා යෝගාවචරය එක පැත්තකින් බලනකොට මේ විදිහට ආවිත ධර්මය අවුල් නිරවුල් කරලා දැනගත්තොත් නිවන් නොලබුවාට මොකද්ද මේ නිවන කියන සත්‍යයක් කියන්නේ. ඒකයි ඇත්තම මේක දිගට මෙච්චර මේ කරදර බාධක කර කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්තටම බලනවා නම් මේ සරුවච්චන් වහන්සේම අනිස්ථාන ශක්තියක් වගේ. පන්දාහක් කල්පවතුන මේ කාසනී කියලා අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුලෝ කියනවා. මේ පන්දාහ කල්පවතුන මේ අපි කටමන හින්දා නෙවෙයි. මේ සරුවච්චන් වහන්සේ පිළිගපු ආනා චක්‍රය හැටි. ප්‍රති මේක කරනකොට අපි කරන දේ තමයි මේකට සැක කරනවා ප්‍රතිඵල ඉල්ලනවා අයිතිවාසිකම් පටන් කරනවා චෝදනා කරනවා කාරීම දුරලයි යෝගාවචරය. යෝගාවචරයේදී ඩික්ෂනරියේ කවදාකවත් නෑබෑරි දෙක තියාගන්න එපා. චෝදනා එපා, අයිතිවාසිකම් සඳහා සටන් එපා. ඒකම යෝගාවචරය හෙළුවෙන් කරනවා. යෝගාවචරය ආදී සම්බන්ධ වෙන්න මොනම දෙයකටවත් චෝදනා කරන්න එපා. මොනම අයිතිවාසිකමක්වත් සඳහා සටන් කරන්න එපා. මොනම දෙයකටවත් බය කියන්න එපා. මම දැන් සාධාරණ දේවල් වගේ මට නෑ කියන්නේ. ඕක තමයි හුණියු කියන්නේ. ඔතන සාපයක්. මේ නිසා යෝගාවචර කමයි යවි ඇති හිත සංඥාවක්. නිසා සර්වචනාදී කරණීයං අත්ත කුසලේන යන්තං තං සම්පදං අபிසමිච්ඡ සක්කෝ යන්තිච්චින කත්ත කුසලේ පිළිබඳව කරදේත් කරනවා නම් දැ සක්කෝ හැකි සංඥාව සහිත කෙනෙක් වෙනවා කරණීයං අත්ත කුසලේන කරණීයම අත්ත කුසලේන යන්තං සම්පදං අபிසමිච්ඡ යම් හෝ සාන්තපදයක් ලබා ගැනීම සඳහා අත්ත කුසලේ සලකන්නා වූ යම් කෙනෙක් ඉන්නවා නම් 14 ගුණයෙන් පළවෙනි එක තමයි සක්කෝ හැකි සංඥාව. ඉතින් මේ දවස් 10යිම අපි උත්සාහ කළේ මේ හැකි සංඥාව ටික ටික ටික ටික දියුම් කර ගන්නයි. මේ අවසාන ධර්ම දේශනාවට මේ හැකි සංඥාව දියුම් වෙලා සත්‍ය ඥානෙ, කුප්ති ඥානෙ, සුත්ති ඥානෙ වශයෙන් මේ දේවල් සාක්ෂාත් කරගැනීමේ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. මේ දේශකොට දේශනා මාලාවේ අවසානයේ අද දවසේ දේශනාවත් අවසානයේ මේ අපේ වැඩසටහනේ අවසාන දේශනා බවටපත් වෙනවා සිළු දිනාතම සංසීමුදා වේවා කියලා.